අපි හැමදාමත් කතා කරනවා වගේ දැන් අපි හැමදෙනාම අනිවාර්යයෙන්ම කිසියම් ප්‍රතිපදාවකට යොමු වෙලා ඉන්නේ අපි බන අහනවා දහන අය නෙවෙයි ඒ නිසා ජයන්ත මහත්තයලා දාට සාකච්ඡා කරපු දේවල් වෙන අපිට ඒ බව හොඳින්ම පෙනුණා අපිට මහත් උපකාරයක් වුණා ඒ සාකච්ඡාව ඒ නිසා අපි එතනින් ඉස්සරහට පොඩ්ඩක් යන්න කල්පනා කරනවා ජයන්ත මට මෙහෙමත් හිතුණා අපේ සාකච්ඡාවල් සියල්ලම අපි අහනකොට අපි මේ පහුගිය කාල සීමාව තුළ බොහොම හොඳ දේවල් සාකච්ඡා කරන තැනකට ආවා. හැබැයි අපි මේ එකම කාරණාවක රැඳී ඉන්නවා වගේ කතාවක් එහෙමත් හැඟීමක් ඇති වෙනවා. මොකද හොඳ දේ තමයි නමුතර රූපේ ආරම්භය රූප රූපේ කියන්නේ කුමක්ද? ඒ ආකාරයට ස්පර්ශය සහ ආයතන සම්බන්ධ වගේ එක තැනම කතා කරන ගතියක්. ඒක නරක නැහැ. ඒක හොඳයි. හොඳම තැනක අපි කතා කරන්නේ. මට මෙහෙම හිතුණා හැබැයි තව අදහසක් ඇටියට අපි ඔතනින් ඊගාව තලයට යමුද කියලා. මොකද අපිට දැන් හැම වෙලෙම කනට අහන්න ලැබෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ දේශනාවන් අසුරු කරගෙන තමයි අපි කතා කළේ. අපේ අත්දැකීම් සමග. නමුත් මේ අපිට පේනවා අපිව නිකන් මේ ඒව ඔස්සේ ඩ්‍රයිව් කරගෙන යන ගතියක් වගේ. ඊට වඩා දැන් මේ අවස්ථාව වෙනකොට මම හිතනවා අපි කවුරුත් හොඳ පුළුවන්කම තියෙන්නත් ඕනේ. පුළුවන් නම් හොඳයි අපේ අපිම දකින්න දෙයක්. අපි දකින්න දේවල්. පිට අවබෝධ වෙන දේවල් අපිට එහෙම කතා කරන්න පුළුවන් නම් හොඳයි කියන එක. ඒ වගේ පැත්තකට යන්න පුළුවන් නම් කියලා. ඒකේ හොඳ සහ නරක දේවල් ඇති ඒ ප්‍රතිපදාවේ. ඒ වගේ පිළිවෙතක නමුත් මම කල්පනා කරේ මෙහෙමයි දැන් අපි භාවනාව තුළින් තමන්ට කිසියම් ආකාරයක ඉඟියක් දැනුමක් ලැබුණොත් එහෙම ඒ දේ අපි මෙතන දැල්ලා කිව්වා මොකද ඒ දේ සමානලාට මේ තව ටික දවසකින් ඒ පුද්ගලයාම ඇවිල්ලා කතා කරලා කියයි මට ඉදා එහෙම දැනුණාට දැන් මෙහෙම නෙමෙයි හැංගෙන්නේ කියලා. ඒක කමක් නැහැ. ඒක අර සූත්‍ර පිටකේ හරියටම තියෙන දෙයක් පොත්පතක තියෙන දෙයක්ම වෙන්න ඕනේ නැහැ. Tamanට අවබෝධ වෙන්නේ. ඒ තුලින් අපිට අපිට දැනෙනවා අපිට පේනවා මෙයා හොයන කෙනෙක් හොයනකොට තමයි හම්බෙන්නේ. හොයන කෙනාටම තමයි වැරදි වැරදි නැගිට නැගිට යන්නේ. වැරදි වැරදි නෙමෙයි. එකම අනික්කම ක්‍රමයෙන් ක්‍රමානුකූලව යන්නේ. ඒ නිසා ඒ වගේ අපිට හැංගෙන දැනෙන දේවල් අපි කතා කරලා දැම්මොත් ඒ ඔස්සේ අපිට අනිත් අයට හිතන්න පුළුවන්. අනිත් අයට ඒක මේ ආදර්ශයක් වෙනවා එහෙම මෙම නෙමෙයි අනිත් අය ඒක අරගෙන අනිත් දවස් තමන්ගේ භාවනාවේ ඒ දේ හොයන්න ඕනේ නැහැ නමුත් ඒ හැටත් ඒතර පේනවා මෙහෙම මේ මෙන්න මේ ආකාරයේ දේවල් අවබෝධ වෙනවට එනවා නේද කියන කාරණා ඉතින් එහෙම පැත්තකට යන්න කියලා හිතනවා ජනත මහත්මයා ඉතින් අද දවසේදී මම ඒ ආකාරයේ පැත්තකට යොමු වෙන්න හිතලා මෙන්න මෙහෙම එකක් මට කිසියම් අවස්ථාවක දැනුණා. මම මේ සමහරකට භාවනාවකින් මට අවබෝධ වුණා කියලා ඒ වගේ ලොකු වචන කියන්නේ නැහැ. මොකද ඕවා අවබෝධ නෙවෙයි. හිත හිත දවසේදී එහෙම නෙවෙයි කියලා හිතන්න පුළුවන් දේවල් නිසා. නමුත් සිත සමාහිත වෙච්ච ලාක තමයි මේ දෙයක් හැංගෙන්න දැනෙන්නේ. මේ දෙයක් මම කියනවා කියන්නම් මේ අපි ඒවස්ස පුළුවන් ජයන්ත මහත්තයා සාකච්ඡාවක් ගොඩනගාගමු. මේ අපි හැබැයි මම යන්න කියන්නේ අර කතා කරලා ආව පිළිවෙලටම එතනින් එතන ඉඳලා මම ඊට ඔබේ හුඟක් ඈත් තියෙනවා නේතුව ගන්න. අපි දැන් මේ ඉන්න තැන ඉඳන් අපි කතා කරලා දුක ගැන අපි කතා කරලා මේ ආශ්‍රවයන් ගැන ඒවා මේ අතරතුරින්ම එයා කතාවක් නේ. මට වුණා අහන්න මේ මේ මම මේ කාමාශ්‍රවයක් හදාගන්නේම ඉස්සරහා තියෙන යම්කිසි දෙයකට මගේ අවධානයේ යොමු වුණොත් හඳුනා ගැනීමක් ඇති වුණොත් කියන කතාව අපි කතා කළා ගෞරවනීය ස්වාමීන් වහන්සේ සුදස්සන හඳු අපිට පෙන්වා දුන් කාරණාව. ඒ ඔස්සේ භාවනාවන් වලදී දැක්කේ. එතකොට මට හිතුණා මේ එතකොට එමුනම් මේ ප්‍රපංච කිරීමක් ඇති වෙනවා නම් මේ ප්‍රපංචය මගේ තණ්හාව නිසාත් ඇති වෙන්න පුළුවන් මගේ දික්තිය නිසාත් ඇති වෙන්න පුළුවන් කියන කාරණාව. ප්‍රපංච කියලා ඕකේ දෙකක් තියෙනවාද? තණ්හා ප්‍රපංච, දික්ති ප්‍රපංච. කියන ප්‍රශ්නයත් ඒ මම යොමු කරන සාකච්ඡා මණ්ඩලයට. එතකොට මේ තණ්හාව කියන දේ ඒ කියන්නේ ප්‍රපංචයේ තණ්හාවෙන්දම නෙමෙයි දික්ටි ප්‍රපංචයකුත් මට එන්න පුළුවන් නේද කියලා. ඒ වුණාන් පස්සේ මට හිතුණා මේ දික්ටි ප්‍රපංචය කියලා එනවනම් ඒක මගේ මේ අවිද්‍යාවෙන් පෝෂණය වෙන දෙයක් දෙයක් නේද කියලා. එතකොට එවනම් යම් කිසිලාක් මම ඉස්සරහා තියෙන දෙයක් හඳුනාගෙන හඳුනාගෙන යමක් කරොත් එහෙම මේ මේ රෝස මලක් කියලා එහෙම නැත්නම් මේ ලොකු තට්ටු දෙකේ ගයක් කියලා මොකක් හරි විදිහට එහෙම පුංචි මලක් කියලා එහෙම නැත්නම් බිම වැටලා තියෙන කොලයක් කියලා ඒ හඳුනා ගැනීම වෙනකොට පවා මම ප්‍රපංච කිරීමක නිරත වෙනවා නේද ඒ ප්‍රපංචය එන්නේ තණ්හා ප්‍රපංචයෙන් හෝ දිට්ඨි ප්‍රපංචයෙන් වෙන්න පුළුවන්ද මොකද මේ තණ්හාසා දිට්ඨි ප්‍රපංච වලට උපකාර වන ධර්මයක් කියලා වගේ පැත්තකට සාකච්ඡාව යොමු කරන්න පුළුවන් වේවි දැන් තවතරයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දවස් මහත්මයා තෙරුවන් සරණයි හැමෝටම. ඔව් අපි අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් බලමු මේ ප්‍රපංච කියනකොටම මම හිතන්නේ තණ්හා දිට්ඨි මාන ආදී වශයෙන් ගන්න එකම තමයි ප්‍රපංච කියලා කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම ඇත්තන තේරෙනවා මේ ඇත්ත වශයෙන්ම සත්‍ය වශයෙන්ම තියෙන දෙයක් තියෙන විදිහට ගැනීමක් නෙවෙයි ඒක අර වෙනත් බාහිර හේතුන් සිතෙහි යෙදෙන හින්දාම ඒ විදිහට දෙයක් ගැන අපි හිතනවා කියලා. මේ කියන්නේ අර මඤ්ඤණා කිරීම කියන්නේත් ඔය ප්‍රපංච කිරීම කියන දෙකම මම හිතන්නේ එකම සමාන්තරව යන දෙකක් සමහරට එකම තේරුම් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේ ඒ කියන්නේ මම මගේ මගේ ආත්මය කියලා ගන්නවා කියන එකමනේ අපි කියන්නේ මේ ඔය තණ්හා දිටිමාන කියලා කියනකොට මම මගේ මගේ ආත්මය කියලා ගන්න එකමයි කරන්නේ. ඒ කියන්නේ මම කිව්වම මානය කියන කියදෙනවා මගේ කිව්වම තණ්හාව කියන කියදෙනවා. එතකොට මගේ ආත්මය කියන දිටියේද. ඒ විදිහට තමයි අපි හිතන්නේ. ආත්මය කියලා කියන්නේ මේක පවත්වා ගැනීමට යම්කිසි හැකියාවක් මාතුල පවතිනවා කියන හැඟීම. එතකොට දැන් අපි මලක් දැක්ක තැන අපිට ওই තුන් විදිහටම ගන්න පුළුවන්. ඒ වගේම බහු කියන්නේ ප්‍රබල වේදින විදිහකුත් ඇත්තටම අපිට අත්දැකීම් තියෙනවා. දැන් සමහර දේවල් වලට දැක්ක ගමන් අපිට ඊ타මත්ම තද කැමැත්තක් ඇති වෙනවා. ඒ කියන්නේ එතන අර තණ්හාව කියන එක ප්‍රබල වෙන්න පුළුවන්. දෘෂ්ටිය කියන එකත් ඉදෙනවා ඇති. නමුත් ඒ ඒ ඒ කියන්නේ ඒකේ ප්‍රබලතාවය එහා මෙහා වෙන්න පුළුවන්. ඉතින් සමායන්න පොඩ්ඩක්. ඉතින් ඇත්තටම දැන් ඒ කියන්නේ ඒක ටික ගැඹුරින් සාකච්ඡා කරන්න වෙන දෙයක් කියලා හිතනවාදවත් මහත්මයා මොකද අපිට ඔය භාවනාවකදී වගේ හිත ගොඩාක් එකලස් වෙච්ච වෙලාවකදී තමයි ඕ කරුණු මතුවලා හොඳට පේන්නේ මම එහෙනම් මේක ගත්තේ තණ්හාවෙන් නේද? දැඩි තණ්හාවක් නේද මෙතන යෙදලා තියෙන්නේ කියන එක වගේ තේරෙන්න ඉඩ තියෙනවා ඒ හිත හුඟාක් නිශ්චල වුණාම. ඒ වගේම මට මේ ගැන තියෙනවා නේද මේ මේක මට පවත්වාගෙන යන්න පුළුවන් කියන ඇත්තම දාර අපි භව ආශ්‍රව ගැන කතා කරපු හින්දා දැන් භව ආශ්‍රව පැත්ත ගත්තාම හිතෙන්නම මේක මට පවත්වාගෙන යන්න පුළුවන් මට ඉදිරි ඉදිරිත් සැපයක් විඳින්න පුළුවන් ආදී වශයෙන් වෙන බලාපොරොත්තු පැත්තනේ අපි බලන්නේ බව කියලා. එතකොට ඒකත් අර දෘෂ්ටි පැත්තටම යන්න පුළුවන්. ඉතින් මේ දේ ට තියෙන ආශාව එහෙම නැත්නම් තව ඉදිරියටත් බලන්න තියෙන කැමැත්ත කියන තැන අර දිට්ඨියයි තණ්හාවයි දෙකම යෙදিলা තියෙනවා. ඉතින් ඒක අර ඔබතුමා කිව්වා වගේ ඊටාම සියුම් වෙච්ච මනස සියුම් වෙච්ච වෙලාවට ඕවා බෙදිලා පේනවා මිසක් සාමාන්‍ය ජීවිතය ගත කරන අවස්ථාවල අපි එකපාරම ඔය තණ්හා දිට්ඨි මානකේ යමක් දෙයක් හැටියට ගත්ත තැනම ඔය තුනම යෙදිලා තියෙනවා කියන එක තමයි අපි දැන් ඉගෙනගත්ත දේවල් වලින්මුත් ඒ වගේම හැඟී යන්නෙත් ඒ විදිහයි කියලා කියන්න පුළුවන්. ඉතින් මම ඒ උත්තරෙත් එක්ක දැනට නිහඬ වෙන්නම් බදවත් මාත්මේ අපි තවදුරටත් බලමු කල්යාණ මිත්‍රයන්ට මේ පිළිබඳ අදහස් මොනවද තියෙන්නේ කියලා. පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි ජයන්ත මාත්මයා මම මේ ඔව් ඔව් ජයන්ත මාත්මයා අපිට මේ හොඳ අඩිතාලමක් ලබා දුන්නා. තණ්හා දිට්ඨිමාන වශයෙන් ගැනීමමයි ප්‍රපංච කියලා. ඇත්තටම ඔබතුමා කිව්වා මඤ්ඤණ ප්‍රපංච කියන දෙයට සමාන්තර බවක් තියෙනවා කියලා. ඔව් මේ ප්‍රපංච කරනවා කියලා කියන්නේම මේ කුමක්ද කියන කතාව අපිට කෙටියෙන් ශ්‍රීමති මහත්මිය මම මේ කොටස් කොටස් අරගෙන යමු මේක අපිට තේරුම් ගන්න. මොකද මෙතන හරියට මේක හුනොච්චා ඉන්න පුළුවන් නේ. හොඳයි. හොඳයි. මම ගෞරවයෙන් ශ්‍රීමති මහත්මිය ගමු වෙනවා. ශ්‍රීමති මහත්මිය මට කෙටියෙන් කියන මේ ප්‍රපංච ඔබතුමා පොත්පත් බලන කෙනා හින්දා වසහාන. මේ ප්‍රපංච කියන්නේ මොකද්ද? කියන එක මට කියන්න කෙටියෙන්. තෙරුවන් සරණයි. ජයන්ත මහත්මයාට බොහොම පිං හොඳ ආරම්භයක් ලබා දුන්නා. ඇත්තටම මම සලුවත් මහත්මයාගේ උත්තරේටම මේ අපිටම උත්තරයක් දෙන්න අදහස් කරන්නේ ප්‍රපංච ප්‍රපංච කියලා කියන්නේ ප්‍රමාද කරන ධර්ම කියන එක තමයි තේරුම වශයෙන් කියන්න පුළුවන්. එතකොට ඒ ප්‍රමාද කරන ධර්ම වශයෙන් ගත්තහම ඒක හා දික්ටි මාන වශයෙන් යෙදෙනවා. දැන් උදාහරණයක් අරගෙන කිව්වොත් අපේ ඇහැට යම්කිසි දෙයක් ගැටුනහම අපි හිතමු අපේ දරුවෙක්ව දැක්කා කියලා. එතකොට ඒ අපි ඒ දරුවව දැක්කා. එතකොට ඇහැයි දරුවගේ රූපය රූපයයි චක්කු විඥානයයි එකතු වෙලා අපිට වර්ණ රූපයක් හදලා දීලා එතකොට ඊට පස්සේ එතනින් ඒ චක්කු විඥානේ නිරුද්ධ වෙලා යනවා. ඊළඟට දැකපු රූපෙත් නිරුද්ධ වෙලා යනවා. දේ දැකපු ඇහත් නිරුද්ධ වෙලා යනවා. ඊළඟට අපි මේ රූපය කෙරෙහි යම් යම් විදිහට මානසිකාර කරනවා. මානසිකාර කරනවා හොඳ ළමෙක්, ලස්සන ළමෙක්, එහෙම නැත්නම් දක්ෂ ළමෙක්, එහෙම නැත්නම් නරක ළමෙක් මට මෙහෙම කතා කරා. ඒ ආදි වශයෙන් අපි නොඑක් නොඑක් දේවල් අර රූපය අරබයා එකතු කරනවා. පටබඳිනවා. දැන් අපිට අපිට හිත දැන් යථා යථාභූතව බලනවා නම් යථාර්ථවාදීව බලනවා නම් අපිට පෙර මේ ළමයාව දැක්කෙත් නැහැ පෙර මේ මේ රූපය හේ තිබුණෙත් නැහැ ඊට පස්සේ නිරුද්ධ වෙලා සම්පූර්ණයෙන්ම ගිය දෙයක් නමුත් එහෙම ඒ ගැන හිතන්නේ නැතුව ඒ අවිද්‍යාව නිසා ඒ නොදන්නකම නිසා අපි මේ දෙයට ගැට ගහනවා ගැට ගහලා එතකොට මනසින් මානසිකාර කරනවා සංස්කාර හදනවා විපරීත වශයෙන් යත් නියමාකාරයට නෙමෙයි. දැන් අපි හිතනවා නම් මේ දෙතිස් දෙයක් එහෙම නැත්නම් ඇතුව නැතුව යන දෙයක් මේ සතර මහා භූත වලින් හැදුණු ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු කයකුත් ඊළඟට මේ අවිද්‍යා කර්ම තණ්හාවෙන් හැදුණු නාමස්කන්ධයකුත් තියෙන දෙයක් කියලා හිතන එක වෙනුවට අපි හිතන්නේ හොඳ ළමෙක් යහපත් ළමෙක් මෙහෙමයි මේ වගේ තත්යකට යයි මෙහෙම කරයි මේ ආදී වශයෙන් අපි නැවත නැවත බලන වාරයක් ගානේ විශාල සංස්කාර ගොන්නක් හදනවා. ඒතකොට මේ සංස්කාර හැදීමේදී මූලික වෙලා තියෙන සංඥා විපල්ලාස. ඒ කියන්නේ විපරීත සංඥාවෙන් දැකීම නිසා තමයි මේ විදිහට හදන්නේ. ඒ හදනකොට තණ්හා, දික්ටි, මාන කියන ඒවයින් ඒ කියන්නේ මම, මගේ, මගේ ආත්මය කියලා හැදෙන ධර්ම වලින් යුක්තව තමයි මේ සංස්කාර හැදෙන්නේ අවිද්‍යාවෙන් බලන නිසා. එතකොට ඒ හැදෙන දේවල් වලට තමයි අපි ඔය ප්‍රපංච කියලා කියන්නේ. ඒ ප්‍රපංච ධර්ම වලින් අපිට සංසාරේ කොට කරගන්න තියෙන නිර්වාණගාමිනී ප්‍රතිපදාව ප්‍රමාද කරනවා. ඒක නිසා තමයි ප්‍රපංච කියලා කියන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එතකොට අ තණ්හා ප්‍රපංච කියන කාරණාවත්, ditthi ප්‍රපංච කියන කාරණාවත් ගැන අපි දෙන වෙනම හිතුවොත් එහෙම මේ තණ්හා මම මෙහෙම මෙහෙම කිව්වොත් එහෙම දැන් අපි යම් යම් දේවල් කරනවා කරගෙන ඉන්නකොට මේ අපිට මම කියන්නේ මට යම්කිසි දේවල් හිතමුකෝ මේ මේ මේ යෝගට් කනවා කියලා. යෝගට් කනවා. No fat yoghurt. කිරි පැණි දාලා කනවා. මොක හරි රහයි. ඈ ඉස්සෙල්ලා ආසත් නෑ මේ මේ මේ හાર્ට් ඇටැක් ඉඳ නෝපැට් කන්න කිව්වාට නෝපැට් යෝගට් කන්න පටන් ගන්න. ඒකට බැඳුණානේ ඊපාට. ඔය පැණි දාලා කනවා හරි රහයි. ඉතින් මේ සංඥාවෙන් කනවා රහ නිසා ආසාවට කනවා සංඥාවට. පස්සේ යම් කිසි වෙලාවක මේ ડોක්ටර් කෙනෙක් කියනවා ඕක හොඳ නෑ ඔයාලට කන්න. ඕක මේ අතහැරලා දාන්න කියලා. ඒම් කිව්වන් පස්සේ අතහැරලා ඉන්නවා ටික දවසක්. ඉඳලා ඊට පස්සේ ආයෙ හිතනවා ඔය ડોක්ටර් කිව්වට ඕක කොහොම ඒක වෙන්න බෑ. ඕක මම ඔය ඉස්ලත් කාලා තියෙනවනේ අර. අරයත් කන්නේ ඕක. මේ අනිත් මම ඉස්සත් කෑවා ඕක උන්නේ නෑනේ ඔහම. මොකද ප්‍රශ්නයක් කියලා තියෙන්නේ. ඒක මං කරනවා ආයෙත්. එතකොට අර තණ්හාව නිසා කමෙන් හිටියා. තණ්හාව හේතුවෙන් ඊට පස්සේ කිසියම් ආකාරයකට නතර කරන් හිටියද ඊට පස්සේ මම ගල දිට්ඨියෙන් මේක එහෙම නෙවෙයි කියලා මේක මොකද අර අපි අර කියන්නේ පරමාසකාය ගන්ත්‍ර වෙලා තියෙනවා කියලා. ඒ අපි කියනවානේ ප්‍රත්‍යගතම ධර්මයේ තියෙන ඒ කියන්නේ ගත්ත දේවල් තමන්ගේ මේ පරාමාස වෙලා මේ පරාමාස කාය ගන්ත වෙලා ඒ ඒ තුලින් මතුවන්නා වූ අවිද්‍යා අනුසයෙන් දැන් මාව මේ එහෙම නැත්නම් අවි යොමු කරනවා මේ නැවතත් මේක කරන්න. ඉතින් එතෙන්දී අර මම හදාගන්න කතා ඔක්කොම අරයත් කරලා තිනවා මෙයත් කරනවා මම කලින් ඒ ඔක්කොම ප්‍රපංච. දික්ටි ප්‍රපංච. මේ ප්‍රපංච නිසා නැවතත් මේ කාරණාවට යොමු වෙනවා. ඒතර මේ තණ්හා ප්‍රපංච කියලා පැත්තකුත් දික්ටි ප්‍රපංච කියලා පැත්තකුත් දෙකක් තියෙනවා කියලා හිත කියනවා. එතකොට මේ ඒ වගේම මේ තණ්හා ප්‍රපංච පැත්තට මේ කාම ආශ්‍රවය මුල් වෙගෙනත් ditthi ප්‍රපංච වලට අවිද්‍යාශ්‍රවේ මුල් වෙලත් ක්‍රියාත්මක වෙන ධර්මතාවයන් තියෙනවා කියන කතාව තමයි මේ අද සාකච්ඡාවට යොමු කරගන්න හිතුවේ. ඒකට ආශ්‍රිතව මොනවද අපිට කතා කරන්න පුළුවන් කියලා. ඒක ඒක සත්‍යක්ද ඒක නොවැද්ද ඒක යම් කෙනෙක් ඒ කියන්නේ දැන් භාවනාවක් වගේ කිසියම් ඒක ඒක එහෙමයි කියලා වගේ ආවනම් ඒක එහෙම නෙවෙයි කියලා කියලා කියන්න පුළුවන් යම්කිසි කෙනෙකුට. ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. මේ හැබැයි මම යොමු වෙන්න කැමති කල්යනා මිත්‍රයෙකුට තවත් කෙනෙකුට ඉදිරිපත් වෙන්න. චන්ද්‍රා ප්‍රීස් මහත්මියට පුළුවන් දෙයක් දෙන්න අපිට. දරුවන් සරණයි දරුවත් මහත්මයා ඇතුළු සියලු දෙනාටම මහත්මයා මේ ඔබතුමාලාගේ මේ කතාව අහගෙන ඉන්නකොට මට මට ටිකක් අද මේ සබ්ජෙක්ට් එක ටිකක් අමාරුයි වගේ තේරුණා කතා කරන්න. ඉතින් මට හිතුණා දැන් අපි හැමෝම එක වගේ නෙමෙයි අර ඉද්ධිපාදවල තියෙනවානේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා හතරක් දී කෙනෙක් ඡන්ද කියන්නේ ශ්‍රද්ධාවෙන් මේකට බහින් දැලා ඒ දිගේ යනවා ඉතින් චිත්ත කියන්නේ සමාධියෙන් විරිය විමර්ශා කියන සමහර විමසනවා හොඳටම මේ මේ කොහොමද කොහොමද කොහොමද මේ කියලා විමසනවා අම් ඉතින් ඔය වගේ නිසා මට මට හරියට ලබු පාත්‍ය ප්‍රකටවත් කියනවා පොඩ්ඩක් මයික් එක කරන් කරනවා නේද හරි අපි සුගත ස්වාමීන් වහන්සේ කතා කරන බදිනමට සේවා සාධු කෞතුසාන් අතිරුවන් සරණයි මහත්තයා. අපි මේ දක්වා තමයි මොකක් මොකද ධර්ම සාකච්ඡාවට යන්නේ? අපි ගන්න වසන්ති වසන්ති මම අලුත් කරගෙන අනාත එනම් පස්සේ මයිකේ මියුට් කරගන්න අපි හැමෝටම මගේ උත්තර ප්‍රශ්න ඔබ අතට පැහැදිලි ඇයි මම ප්‍රශ්න යොමු කරනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ ප්‍රපංචයන් ගැන කියනකොට අපි ප්‍රපංච මේ ප්‍රපංච හේතුවෙන්ම කාමාශ්‍රව හැදෙනවා කියන කතාව අපි පසුගිය කාලවල සාකච්ඡා කරා මේ කිසියම් අවස්ථාවක හැඟීමක් ඇති වුණා ස්වාමීන් වහන්සේ මේ තණ්හා ප්‍රපංච සහ දික්ටි ප්‍රපංච වශයෙන් දෙආකාරයක් පවතින බවත් මේ ඒ තණ්හා ප්‍රපංච යම් හේතුවෙන් බොහෝ විට කාමාශ්‍රවයටත් ditthi ප්‍රපංච හේතුවෙන් ditthi ප්‍රපංචයන් වලට මේ ditthi ආශ්‍රවයේ බලපෑමක් තියෙනවා කියන කාරණාව. එතකොට ඔබ වහන්සේගෙන් අපි ප්‍රශ්නයක් ඇටියට දැනගන්න කැමති සවන්වාස අතර මේ ප්‍රපංච කාම සංහා ප්‍රපංච සහ දිට්ඨි ප්‍රපංච වශයෙන් දෙආකාරයෙන් දක්වන්න පුළුවන්ද කියන එකත් ඒ වගේම මේ කාමාශ්‍රව හේතුයෙන් තණ්හා ප්‍රපංචයත් එහෙම නැත්නම් දිත්‍යාශ්‍රව හේතුයෙන් දෙචිපපඤ්ඤාට ඇති වෙනවා කියන කතාවේ ශක්තිතාවයක් වෙනවාද කියන එකත් ඒ වගේම ඔය දෙකෙහි සම්බන්ධතාවයක් කොහොමද තියෙන්නේ ස්වාමීන් වහන්සේ කියන කාරණාව. ඊටාම ගෞරවයෙන් ඔබ වහන්සේ ඊටාම ගෞරවයෙන් ඔබ වහන්සේ වෙන ස්වාමීන් වහන්සේ අපිට ඒ පිළිබඳව කිසියම් ආලෝකයක් ලබා දෙන්න ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ මේ කල්ලාණ මිත්‍ර හැමදෙනාම වෙනුවෙන් ඔබ වහන්සේ සිංගප්පූරයෙන් සම්බන්ධ වෙන අපත් කියලා මම විශ්වාස කරනවා. ඔව් තෙරුවන් සරණ හැමදෙනාටම ඔව් මම අදත් සිංගප්පූරුවේ තමයි ඉන්නේ මේ දවස්වල ප්‍රපංච කියනකොට මහත්වය ප්‍රපංච ධර්ම තුනක් වෙන තණ්හා දිට්ඨි මාන ප්‍රපංච කියනකොට තණ්හාවයි දිට්ඨිය විතරක් නෙමෙයි තණ්හා දිට්ඨි මාන කියලා ප්‍රපංච ධර්ම තුනක් කියනවා මේ ප්‍රපංච ධර්ම ගැන කෙටියෙන් නම් හොඳ විස්තරයක් කරන මදුපිණ්ඩික සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකාය මදුපිණ්ඩික සූත්‍රය කියවලා බලනකොට කියනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ක විඥානං තින්නම් සංගති පස්සෝ ආදි වශයෙන් කියාගෙන යද්දී අසත් චක්සු ප්‍රසාදයට බාහිර රූපාරම්මණය නිසා උපදින චක්ක විඥාන සිත මේ තුන් දෙනා එකතෝ චක්කු සම්පස්සය මේ චක්කු සම්පස්සයත් එක්ක ඇති වෙන තන වේදනාව චේතනාව විතක්කාදී දේවල් කියාගෙන යද්දී කියන ප්‍රපංච පපංචේති ප්‍රපංච වෙනවා කියලා ඒ කියන්නේ යම්කිසි රෝපාරම්මණයක් නිසා අපි චක්කොද්්වාරික වශයෙන් චිත්ත වීති වලදී ඒ රෝපාස්වාදයේ ආස්වාද කියන රූපය ආස්වාද කරමින් ලෝභ සහගත සිතුවිලි පහළ වුණාද ඒ වගේම ශබ්දාදී ඒ සසු ආරම්මණයන්ගෙන සසු ద్వාරයන් වලදී අපට මොනියම් ඒ ආරම්මණයක් ආස්වාද කිරීමෙන් අපට ලෝභ සිතවිලි පහළ වෙනවද මෙන්න මේ ලෝභ සහගත සිතවිල් සමග තමයි මේ තණ්හා දිට්ඨි මාන කියන මේ ප්‍රපංච ධර්මෙන් හටගන්නේ දැන් විශේෂයෙන්ම ලෝභ සහගත සිත් කියනකොට අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ලෝභ සහගත සිත් 8ක් කියලානේ නමුත් එතන විස්තර වශයෙන් චෛතසික ભેදයෙන් ප්‍රපංච ભેදයෙන් බලනකොට සිත් 12ක් කියවෙනවා ලෝභ සහගත සිත් 12ක් කියන සමහරක් වෙලාවට මේ කියන මම මේ කියන කතාව අද වෙන්නද මේ පින්වතුන් අහනවත් ඇත්තේ. ඉතින් මේ ලෝභ සිත් 12ක් වෙන්නේ කොහොමද කියනවා නම් ඔය ධම්මසංගණී ප්‍රකරණ පෙළදේශනාවේදී බුදුරජාණන් වහන්සේ ලෝභ සිත් 8 විස්තර කරනකොට මානය කියන එක අනියත යෝගී චෛතසිකයක් විදිහට පැහැදිලි කරන්න. අනියත යෝගී කියලා කියන්නේ නියත වශයෙන් මේ දෙන්නේ නැහැ. එහෙමනම් හැම වෙලෙම මානෙ ඉදෙන්නේ නැහැ කියන එකයි. ඒකේ අදහස ලෝභ සහගත සිත් අට අපට බෙදා ගන්න පුළුවන් ලෝභ දිට්ඨි සංප්‍රයුක්ත සහ දිට්ඨි විප්‍රයුක්ත කියලා. දිට්ඨි සංප්‍රයුක්ත නම් අනිවාර්යයෙන්ම ලෝභය දිට්ඨිය සමග යෙදෙනවා. දිට්ඨි විප්‍රයුක්ත කියලා කියන්නේ ඇතම් වෙලාවට ලෝභය මානෙ සමග යෙදෙනවා. ඇතම් වෙලාවට මානිය නැතුව පිරිසුදුව ලෝභය විතරක් යෙදෙනවා. දැන් හොඳට පැහැදිලි කරගන්න පුළුවන් දැන් බලන්න සෝවාන් මාර්ගඥානය ලැබූ තුමන් වහන්සේලා සෝවාන් වෙච්ච තුමන් වහන්සේලා මත් තුළ මේ ලෝභ ditthi සහගත සිත් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා. එහෙමනම් උන්වහන්සේට පහළ වෙන්නේ ලෝභ නැත්නම් මේ ditthi විප්‍රයුක්ත සිත් පමණයි පහළ වෙන්නේ. එතකොට මේ ditthi විප්‍රයුක්ත සිත් පහළ වෙනකොට මේ හැම සිතක් ගානේම මානය තියෙනවා කියලා අපිට කියන්න බෑනේ. එහෙමනම් මානෙ යෙදෙන්නේ ඇතැම් වෙලාවට ලෝභයත් එක්ක. ඇතැම් වෙලාවට මානෙන් තොරව ලෝභය විතරක් පිරිසුදුව යෙදෙනවා ඔය සෝවාන් ආරි ශ්‍රාවකයන් වහන්සේ තුල. එහෙමනම් අපි මෙතන තේරුම් ගත යුතු වන්නේ පෘතුජන අපටත් මේ පිරිසුදු ලෝභ සහගත සිත දෙත්තියෙන් තොරව මානෙන් තොරව පහළ නොවෙනවා කියන එක නේ පහළ වෙනවමයි. එයත් පහළ වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ලෝභ සහගත සිත් සමග තමයි ප්‍රපංච ධර්ම උපදින්නේ. දැන් තණ්හාව කියන්නේ ලෝභ. එතකොට ඒක පිරිසුදු ලෝභ සිතක් වෙන්න පුළුවන්. තණ්හා. දිට්ඨි කියන්නේ ලෝභය සමග දිට්ඨිය දෙනවා. මාන කියන්නේ ලෝභය සමග මානෙ දෙනවා. එහෙමත් නැත්නම් සාමාන්‍ය භාෂාවෙන් කතා කරනවා නම් මම මගේ මගේ ආත්මය කියලා අපි ග්‍රහණය කරගන්නවා හැම දෙයක්ම. අපි දකින දකින හැම දෙයක් හැම දෙයක්ම අපට දැනෙන හැම දෙයක්ම මම මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්නවා. එතකොට යම් තැනක මේ මම මම කියන මේ මමත්වයේ තුල ඉන්නවා කියලා කියන එතන මානය නැමැති ප්‍රපංච ධර්ම හටගන්නවා. ඒ වගේ මගේ මගේ කියන මේ තුල ඉන්නවා නම් එතන තණ්හාව කියන ප්‍රපංච හටගන්නවා. මගේ ආත්මය කියන තුල ඉන්නකොට දිට්ඨිය. එහෙමනම් මේ මම මගේ මගේ ආත්මය කියන එක ඒ තම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියන මේ මෙන්න මේ අවස්ථාව තමයි ප්‍රපංච ධර්ම හැටියට පැහැදිලි කරන්නේ. එහෙමනම් මතක තියාගන්නට ඕනේ මේ ප්‍රපංච ධර්ම හටගන්නේ ලෝභ සහගත සිත් සමගයි ලෝභ සහගත සිත් 8ක් වුණාට මේක විස්තර කරනකොට සිත් 12ක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ යම් තැනකදී තණ්හාව බලවත්ව යෙදෙනවා නම් එතන කාම උපා කාම ආශ්‍රය හට ගන්නවා. ඒ වගේම ඒ කාම ආශ්‍රය කියනකොට දිට්ඨිගත සංප්‍රේත සිතිත් කාම ආශ්‍රය තියෙනවා. දිට්ඨිගත විප්‍රේත සිතිත් කාම ආශ්‍රය තියෙනවා. ඒ වගේම දිට්ඨිගත විප්‍රයුක්ත සිතේ තියෙන දිට්ඨි ආශ්‍රය විතරයි. ඒ වගේ දිට්ඨිගත විප්‍රයුක්ත සිතේ දිට්ඨි ආශ්‍රය වෙන දිට්ඨිගත සංප්‍රයුක්ත සිතේ තිබෙන දිට්ඨි ආශ්‍රය විතරයි. එහෙමනම් මතක තියාගන්නට ඕනේ දිට්ඨිගත සම්පයුත්ත කියනකොට දිට්ඨිගත සම්පයුත්ත කියනකොට කාම ආශ්‍රවයත් ඒ වගේම දිට්ඨි ආශ්‍රවයත් තියෙනවා දිට්ඨිගත විපයුත්ත කියනකොට එතනදී දිට්ඨි ආශ්‍රවයෙන් තොරව කාම ආශ්‍රවය බලවත්ව තමයි යෙදෙන්නේ ඒ බව පැහැදිලි වෙනවා සෝවාන් මාර්ගඵල දබුතුමන් වහන්සේ නමක් තුල මේ දිට්ඨි ආශ්‍රවය සම්පූර්ණයෙන් ප්‍රහීන වුණා උන්වහන්සේට කාම ආශ්‍රවය තිබෙනවා අනාගාමී වෙනකම් මෙන්න මේක තමයි මම කෙටියෙන් දෙන පිළිතුරු මම කියපු දේශනාවට අනුව මේ පින්වතුන් ගලපලා තේරුම් ගන්නවා නම් බොහොම හොඳයි කියලා මතක් කරමු. තේරුවන් සරණයි. සාදු සාදු සායනාත බොහොම පිං. සායනාත ඒක සායනාත වහන්සේ සඳහන් කළා මේ මානය කියන ඒ චෛතසිකය හැම වෙලෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන කාරණාව මම දැන් ප්‍රපංච පත්‍ර වැඩි දුර කතා කරනවා නමුත් ඒ මානය ගැන කියපු නිසා මට ඒ ස්ටීව් ගාම් හින්දා ඒක අහන්න හිතුණා මේ මට ස්වාමීන් වහන්සේ කාලයක් තිස්සේම මේ මේ අදහසක් තියෙනවා මේ සෑම සංස්කාරයක්ම ඒ කියන්නේ අරහත් මාර්ග චිත්තයකට පෙර තියෙනා වූ සියලුම චිත්ත සංස්කාරවලට පවා මේ මානය කියනා වූ චෛතසිකය මානය කියන දේ යම් කිසි මට්ටමකට උපකාර වෙනවා කියලා හැඟීම. අදහස මේවා මේවා අපි ප්‍රේදසවණේ කරපු ධර්ම සහ ඒ නොයෙකුත් දේවල් මත ගොඩනැගිච්ච අදහස් ස්වාමීන් වහන්සේ ඒකින්ද මම හිතනවා ඒක අපි දැන් මෙතනම මේ තේරුම් තේරුම් ගත්තොත් හොඳයි කියලා. ඒ පිළිබඳව දැන් ඔබ වහන්සේ කියපු දේ සමග සසඳ ගන්නට ස්වාමීන් වහන්සේ ඒක එහෙම නෙවෙයි කියලා හිතනවා. ඒ ගැන පොඩ්ඩක් පස්සදෙනවා. දැන් මෙහෙමයි මහත්තයෝ. දැන් මානය කියනකොට ඒක අනියත යෝගී චෛතසිකයක්. අනියත යෝගී කියන අදහසෙම නියත වශයෙන් දෙන්නේ නැහැ කියන එකනේ. එහෙමනම් මාන්නෙන් තොරවත් සිත් යදෙනවා මාන්නෙන් යුක්තවත් යදෙනවා හැබැයි මතක තියාගන්නට ඕනේ ප්‍රතුජ්ජන අපි හැම කෙනෙක්ම කුසල් කරන අවස්ථාවල මේ කුසලය මාන්නය කියන වටපිටාවෙන් ඇවිදි මාන්න සහගත ලෝභ ලෝභ දිට්ටි ලෝභ මාන වගේ සිත් වලින් ඇවිදි මේ කුසලය ග්‍රහණය කරගන්න ආකාරය තියෙනවා. ඉතින් මේ මානය නැතුවනේ මානය අනිවාර්යෙන් අපට තියෙන හැබැයි අර පහළ වෙන හැම හැම සංස්කාරයක් තුලම මානෙ නෑ. හැබැයි මානෙ කියන එක උදව් වෙන්න පුළුවන් සංස්කාර එකතු කරගන්න. ඒක හරි කතාව. නමුත් මේ මානෙ කියන එක අනියත යෝගී හැම සිතකම මානෙ දෙන්නේ නෑ කියන එක අපි තේරුම් ගත්තම බොහොම හොඳයි. සාදු. මානෙ කියන ඒ ඒ ලක්ෂණයත් ඒ ධර්මයෙන් නැති වෙන සාන්වාස අනාගාමී වීමත් සමග ඊටත් පසුවද නේද? මානෙ සම්පූර්ණ වෙදී රහත් භාවයේදී. රහත් භාවයේදී. මම හිතන්නේ ඒ හේතුවෙන් වෙන්නේ නැති අර අනාගාමී පුද්ගලයෙකුට පවා මේ මානෙ කියන චර්ච් එකේ තියෙනවා. ඒ නිසා සෑම සංස්කාරයකටම මේ පසුබිම කියලා අදහසක් ඇවිල්ලා තින්නේ. නමුත් ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ බොහෝ සංස්කාර වලට උපකාරක ධර්මයක් වෙන්න පුළුවන්. නමුත් හැම චෛතසිකයකම මානසික චෛතසිකය දෙන්නේ නැහැ කියන එකයි නේද? ඔව්. එහෙම තමයි. දැන් අ ගෞරවණීය දැන් මේ ප්‍රපංච සම්බන්ධයෙන් මේ කතාවට නැවතත් අපි යොමු වෙමු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉන්න නිසා ඒ පිළිබඳව ප්‍රශ්න සහ අදහස් තියෙනවා නම් අදහස් සමග ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් මේ අවස්ථාවේදී. මම ජයන්ත මහත්මයාට යොමු වෙන ජයන්ත මහත්මයා ස්වාමීන් වහන්සේට ඒ සම්බන්ධයෙන් ඔබතුමාට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පිං මම හිතන්නේ අපිට හොඳ විස්තරයක් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළේ ස්වාමීන් වහන්සේ අපි අර ඔය මානය ගැන කතා කරනකොට අනුසේ වශයෙන් පවතින හින්දා වෙන්න ඇති මම හිතන්නේ දරුවත් මහත්මයාගේ ප්‍රශ්නේ උනේ දැන් ඒ එක එක සිත්වල මානය කියන චෛතසිකේ නොයදුනාට අනුශේ වශයෙන් පවතින හින්දා වෙන්න පවතිනව නේද කියන එක තමයි විශේෂයෙන් මට අහන්නත් ඕනේ උනේ. ඒක නැති වෙන්නේ අරහත් වේවි කියලා මම හිතන්නේ ඔබ වහන්සේ කිව්වා. ඒක පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ අනුශේ පැත්ත ගැන පොඩ්ඩක් තේරුවන් සරණයි. අනුසය කියන එකේ අදහස මහත්ය අපට නොපෙනෙන. ඒ කියන්නේ අපට ප්‍රකටව බලවත්ව හිතට නොතේරෙන කියන එක. ඕලාරික වශයෙන් නැගී සිටින්නේ නැහැ කියන එක. සමහරක් වෙලාවට දැන් ඕලාරික වශයෙන් නැගී නොසිටියත් සියුම් වශයෙන් අපි හිතේ තියෙන නමුත් ඒ දේ අපිට එකපාරට ප්‍රකට කරගන්න බෑ. ඒකයි අනුසය කියලා කියන්නේ. උදාහරණයක් අපි ගමු දැන් තරහ කියන එක. දැන් අපි සමහරක් වෙලාවට අපිට හැම දෙයක්ම තියෙනවා නම් හැම දෙයක්ම තියෙනවා නම් මේ අපේ ළඟ තරහකෙන් තියෙන. නමුත් අර අපේ ළඟ තියෙන දේ නැති වෙනකොට අඩු වෙනකොට ඔන්න අපිට අපි හිතාගෙන මට දැන් තරහ මුකුත් නෑ මං තරහ පාලනය කරගෙන ඉන්නේ. තරහ මට දැන් එන්නේවත් නෑ කියලා. නමුත් අවස්ථාවක් ආපු හැටිම තරහ කියන්නේ මතුවෙනවා. අර ඒ වගේ අර මේ සමහරක් කෙලෙස් ඔය දැන් මානෙ වගේ කෙලෙස් ගත්තාම සියුම් වශයෙන් අනුසය වශයෙන් පවතිනවා කියන එක අදහන්නේ. හරි. සියුම් වශයෙන් අනුසය වශයෙන් පවතිනවා කියන එක අදහස අර උපදින හැම සිතකම තියෙනවා කියන එක නම් නෙමෙයි. හැම සිතකම තියෙනවා කියන එක නෙමෙයි අර ඕලාරික වශයෙන් ප්‍රකට නොවුනත් සියුම් වශයෙන් පවතිනවා කියන අදහස. ඒ කියන්නේ ඕලාරික වශයෙන් අපට මතු නොවුනට සියුම් වශයෙන් පවතිනවා. නමුත් ඕනම වෙලාවක මතුවෙන්න අවස්ථාවක් තියෙනවා කියන එක අනුසය කියන අදහස. ඉතින් ඒකෙන් තර අනුසය කියන කෙලසුන්ගේ ස්වභාවය අපට මේ හැම අවස්ථාවකදීම මුලින් හෝ අගින් හෝ යම්කිසි බලපෑමක් කරන්න පුළුවන්. දැන් මට මතක් වෙන එක උදාහරණ කතාවක් අර ධම්මදින්න මහරහතන් වහන්සේ මහානාග ස්වාමීන් වහන්සේ මොන ගෙහෙන්ට වැඩිහාම මහානාග ස්වාමීන් වහන්සේ කියන්නේ උන්වහන්සේ රහත් වෙන අවුරුදු 60ක් වෙනවා කියලා. ඒ වෙලාවේ ධම්මදින මහරහතන් වහන්සේ දැක්ක උන්වහන්සේ නොදැකපු සියුම් ක්ලේශයක් තියෙනවා. මේ කෙලෙස් තියෙනවා. නමුත් තාම රහත් වෙලා නැහැ. නමුත් මහානාග ස්වාමීන් වහන්සේට ඒ ක්ලේශ පෙනුනේ නැහැ. ඉතින් අර මහානාග ස්වාමීන් වහන්සේ අභිඥාවල තිබුණ නිසා ඇත්පැටියෙක් මවන්න කිව්වා. ඒ වගේම මේ හොඬ වෙල කටේ තියන් තමන්ගේ පැත්තට ඒ ඇත්ත පිඹක නැහැට බලන්න කියනකොට මේ මහානාග ස්වාමීන් වහන්සේ බය වෙලා යන්න හැදුවා. ඒ වෙලාවේ ධම්මදින මහරහතන් වහන්සේ සිවුරු කොණින් අල්ලලා කියන ස්වාමීනි මේ රහතන් වහන්සේලාට මේ රහතන් වහන්සේට බය වෙන්නේ නැහෙනි කියනවා. අර බලනද එතෙක් කාලයක් අර සමාපatti වඩලා වඩලා වඩලා වඩලා ධ්‍යාන වඩලා වඩලා විදර්ශනා ඥාන වඩලා වඩලා වඩලා අර ඒ දරාගත් ධර්ම ශක්තිය අර ද්වේෂය කියන සම්පූර්ණ යටපත් වෙලා උන්වහන්සේට මතු නොවන මට්ටමට අර සිවුම් අවස්ථාවක් අර සිවුම් තිබුණු ක්ලේශය මතු කරලා මෛත්‍රී භාවනාවදලා සක්මනේ පියවර කීපය ගමන් කර උන්වහන්සේ රහත් වුණා. ඉතින් අන්න ඒ වගේ අර අනුසය කියන එක අදහස අපේ හිතවල පැවතිනවා. හැබැයි ඒක සිව් වශයෙන් පවතින්නේ අන්න ඒකයි අදහස කියන එක අපි තේරුම් ගත්තම හොඳයි. බොහොම පින් ස්වාමීන් වහන්සේ තව පොඩි ප්‍රශ්නයක් යොමු කරන්න ඔබ වහන්සේ අපිට හොඳින් විස්තර කරා මේ තණ්හාව එහෙමත් නැත්නම් මේ ලෝභ මූල සිත්වල දී තමයි මේ ප්‍රපංච කියන දේ යෙදෙන්නේ කියලා සාහනස දැන් අපි දැන් කෙනෙක් යම් කිසි කෙනෙක්ගෙන් අපි බැනුමක් ඇහුවොත් එහෙම නැත්නම් කවුරු හරි අපිට දොසක් කිව්වොත් අපි ඒ පුද්ගලයා ගැන නොයෙකුත් විදිහට දොසක් කියන්න මොන්නේ අපි හිතුවොත් අපි දිහා කවුරු හරි නොබලා ගියා හොඳට දන්නා දොරන කෙනෙක් නොබලා යන වෙලාවක අපිට යම් කිසි විදිහකට හිතන්න පුළුවන් එයා මාව සැලකුවේ නෑ මගෙන් මොන හරි වැරද්දක් වෙන්න පුළුවන් කියලා ආදි වශයෙන් අපි යම්කිසි අදහස් ගොන්නක් මවා ගන්නවනේ යම්කිසි අපේ පොඩි තරහක් නැත්නම් නොරිස්සන ගතියක් ඇති වෙලා ඒ පුද්ගලයා පිළිබඳව අපි කතාවක් හදා ගන්නවා එතකොට දැන් ඒකට ප්‍රපංච කියලා කියනවාද එතකොට හැබැයි එතන ද්වේෂය සම්බන්ධයි නේද කියලා වගේ හිතනවා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ මේ ලෝභ මූල සිත්වලට විතරද එහෙම මේ ප්‍රපංච ඇති වෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි මහත්තයා දැන් මුලින් අපි ආස්වාදේ කරපු හොඳයි සැපයි සාන්තයි සමීපයි කියලා මේ ළඟට ගත්ත අරමුණක්නේ අපි අකමැත්තේ මේ ඈත් වෙලා තියෙන්නේ. එතකොට මේ මුලින් ප්‍රපංච කරගෙන තිබුණ නිසා මේ ද්වේෂය විසුනේ. නැත්තම් මේ ඒ ද්වේෂ සහගත සිතත් එක්ක ඒ සියුම් තරහත් එක්ක තමන් ගොනු කරගත්තන යම්කිසි දෙයක් ඒ ගොනු කර ගොනු කර ගැනීම තුල ප්‍රපංච නැහැ. නමුත් ඒ දේ හටගත්තේ ප්‍රපංචයක් නිසායි. හොඳයි බොහොම පින් ස්වාමීන් වහන්සේ බොහොම පින් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි අනිත් කල්ලන් මිත්‍රෙන්ට අවස්ථාව තියෙනවා මේ ලැබිච්ච මහගේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ප්‍රපඤ්ඤයන් ගැන දන්නවනේ ප්‍රපඤ්ඤ කමං කරන හැටි දන්නවා. ඒ ආශ්‍රය කරගෙන සාකච්ඡා පෝෂණය කරන ප්‍රශ්න වලින් හොඳයි යොමු පොඩි ප්‍රශ්නයක් තියෙනවා නන්දනේ ප්‍රපංචය කියනකොට එතන සඳහන් වෙන ප්‍රමාදයට හේතු වෙන කෙලෙස් කියලා මේ ප්‍රපංචය කියන්නේ. ඊතර සාන්නාංශ දැන් මදුපින්දික සූත්‍රයේ තියෙනවා යම් සංජානාති සම් ප්‍රපංචේති කියලා සාන්නාංශ ඒ කියන්නේ අපි සාමාන්‍ය ජීවිතයේ ගත කරන හැම මොහොතකම අපි මේ සංඥාවල සංඥාවේ තියෙන මේ සංඥාව ඇති වෙන ඒ ප්‍රපංච නිසා අපි විතරම මේ අපේ ප්‍රමාදයක් ඇති වෙනවා නේ ස්වාමීනාංශ මේ ධර්මය අවබෝධ කිරීම මේ ගමනේදී මේ ප්‍රපංච වලින් ඉතා බහුල වශයෙන් අපිට හානියක් සිදු වෙනවා නේ ස්වාමීනාංශ අපි කොහොමද එතකොට මේ ප්‍රපංච වලින් වැළකෙන ස්වාමීන් සමාජයට අපි ප්‍රපංච ගැන කුණන තරම් දැනගෙන හිටියත් උතමේ වශයෙන් අපි මේක අපි යමක් ගැන හිතනකොට ස්වාමීනාංශ අපි සෑහෙන දුරක් ගිහිල්ලා ඉවරලා තමයි අපිට මේක දැනෙන්නේ අපි සෑහෙන දැනටමත් සෑහෙන දුරක් මේ ප්‍රපංච කරගෙන ගිහිල්ලා කියලා ස්වාමීන්. ඒතර සාමාජික ජීවිතේ කොහොමද ස්වාමීනාංශ අපි මේක ටිකක් දුරට හරි බලපා ගැන පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න සානස තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම වෙලෙම එන හැම අරමුණක්ම නිට්ටයයි සුභයි සුඛයි ආත්මයි කියන මේ අයෝනිසෝ මනසිකාරය පවත්වනවද ඒ අයෝනිසෝ මනසිකාරය පවත්වන තාක්කල් ඒ අරමුණ ආස්වාද කරන තාක්කල් අපේ හිතේ ප්‍රපංච ධර්ම ඇති වෙන්නේ. ඒතකොට ඒ අරමුණත් එක්ක අපි හිතේ තණ්හා දිට්ඨි මානාදී මේ තණ්හා දිට්ඨි මානකේ මේ ප්‍රපංච ධර්ම හදාගන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට එදිනදා ජීවිතයේ මේවා ප්‍රපංච ධර්ම මේවා නුසුදුසුයි කියන එක තේරුම් ගන්න අවශ්‍ය නම් එකම ඖෂධය තමයි යෝනිසෝ මනසිකාරය. මොකද යෝනිසෝච භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නාච අකුසල ධම්මා නුප්පජ්ජಂತಿ උප්පන්නාච අකුසල ධම්මා පහේයන්ති. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයේ හේතු කරගෙන නූපන්නා අකුසලයන් නූපදවා ගන්නට එපදෙන අකුසල් දෙන ප්‍රහීන කරගෙන නූපන්නා කුසල් උපදවාගෙන උපදවාගත් කුසල් දියුණු කරගන්න හේතුවක් වෙන මේ යෝනිසු මනසිකාරය. ඒක නිසා අඛණ්ඩව පවත්වන යෝනිසු මනසිකාරයේ පදනම් කරගෙන අපට පුළුවන්කම ලැබෙනවා අර අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන අවස්ථා වලින් නැත්නම් ඒ අවස්ථාව යොමු කරමින් අපි අරමුණු පිළිගන්නවා. එහෙනම් දකින්න හැම අරමුණක්ම, එතන හැම අරමුණක්ම, පංචද්වාරික අරමුණක්ම නিত্য සුභ සුඛ වශයෙන් ගන්න නැතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් අපට පුළුවන් තරම් ග්‍රහණය කරගන්න පුළුවන් නම් ඒ තාක්කල් අපේ හිතේ යොන්සු මනසිකාරය වැඩෙනවා. යොන්සු මනසිකාරය වැඩෙන තාක්කල් අපි කිසි වෙලාවක ප්‍රපංච වශයෙන් කෙලෙස් එකතු කරගන්නේ නැහැ, කෙලෙස් හදාගන්නේ නැහැ, ප්‍රපංචයටපත් කරගන්න පුළුවන්. වම් පින් සන්නස. ඒ වගේම සන්නස අපි සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය ජීවිත වගේ නෙවෙයි අපි අපි භාවනාවක් කරන වෙලාවක නම් සම්මානස අපේ හිත සමහරවිට ප්‍රපංච වල යනවා කොච්චර අපි මේ අනිත්‍ය භාවනාවක් කළත් කොච්චර මේ භාවනා කළා මුගක් වෙලාවට ප්‍රපංච වලට යන සඳ දැන් උභවන්ත සඳහන් කළා මේ තණ්හාව තණ්හා ප්‍රපංචයේ දික්ටි මාන නැතුව තනික තණ්හා විතරක් කියන ප්‍රපංච තියෙන කියලා ඒ ඒ කියන්නේ සම්න්නත් අපි අපි කුසලයේ කරන වෙලාවේදී කුසලයක් කරන වෙලාවේදී අපි තුල ඇති වෙන යම්කිසි තණ්හාවක් තියෙනවා නම් ඒකත් එක්තරා විදිහක ප්‍රපංච තණ්හා ප්‍රපංචයත් ස්වාමී සාන්වාස තෙරුවන් සරණයි තෙරුවන් සරණේ කුසලය තුල ප්‍රපංච ධර්ම හටගන්නේ නැහැ. මතක තියාගන්න කුසල් සිත තුල නැහැ. නමුත් මේ කුසලයේ දියුණු කරගන්න ප්‍රපංච උදව්වක් තියෙනවා. ප්‍රපංචය නැතුව කුසල් හදන්න බෑ අපට. ප්‍රපංච වලින් තොරව අපි අකුසල සංස්කාර එකතු කරන්නේත් නෑ. ප්‍රපංච වලින් තොරව කුසල සංස්කාර එකතු කරන්නේත් නෑ. ඒ බව හොඳට පැහැදිලි පටිච්ච සමුප්පාද ණය ක්‍රමයෙන්. දැන් බලන්න පටිච්ච සමුප්පාද ණය ක්‍රමේදී අපි කියනවා අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන. මේ කියන්නේ බව දෙකක් සම්බන්ධ කරන්නේ. අවිද්‍යාව නැමැති මේ ක්ලේශ වටේ නිසා සංස්කාර නැමැති කම්ම වටේ සකස් වෙලා සංස්කාර නැමැති කම්ම වටේ නිසා විඥාන නැමැති විපාක වටේ සකස් වෙනවා. එහෙමනම් අතීත භවයේ අවිද්‍යාවයි සංස්කාරය නිසා තමයි මේ භවයේ ප්‍රතිසන්ද විඥාන කොට ඇති මේ විපාකය අපු සකස් වෙන්නේ. එහෙමනම් මේ අවිද්‍යාව කියනකොට මේ අවිද්‍යාව කියන අවිද්‍යාව විතරක් අපට කණි ක්ලේශයක් විතර ගන්නෙ නැහැ. අවිද්‍යාව පහළ වෙනවා නම් අවිද්‍යාව යම් තැනක තියෙනවා නම් යම් කෙනෙකුගේ හිතේ පවතිනවා නම් අනිවාර්යෙන් එතන තණ්හා උපාදාන කියන මේ ධර්මතා දෙක පවතිනවා. දැන් තණ්හා උපාදාන කියන්නේ එහෙමනම් මේ ප්‍රපංච ධර්ම න ක්ලේශ ධර්ම. එහෙමනම් මතක තියාගන්නට ඕනේ අපි හැම වෙලේම අකුසලයක් කරන්නේ කුසලයක් කරන්නේ යම් කිසි ප්‍රාර්ථනාවක්. අකුසලයට නම් ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ. ඒක කෙලින්ම අපාගාමි වෙනවා. ඒක ඒ තුල අනිවාර්යයෙන්ම මේ ප්‍රපංච ධර්ම තියෙන රැඳෙනවා. නමුත් කුසලයක් කරනකොට මේ කුසලයේ මුලින් හෝ මැදින් හෝ අගින් යම් හැම වෙලාවකම හැම වෙලාවෙම අපි යම්කිසි ප්‍රාර්ථනාවක් කරනවා. මෙන්න මේ ප්‍රාර්ථනාවෙන් බැඳුණා නම් ප්‍රාර්ථනාවෙන් ගැටෙනවා කියලා කියන්නේ අනිවාර්යකත ප්‍රපංච ධර්ම කියනවා. එහෙමනම් රහතන් වහන්සේටයි කිසිම වෙලාවක කුසල සංස්කාර හෝ අකුසල සංස්කාර පහළ නොවෙන කාරණා මොකද උන්වහන්සේ ප්‍රපංච ධර්ම සම්පූර්ණ ප්‍රහීන කරලා තියෙන නිසා අවිද්‍යාව සමග. නමුත් අපි අවිද්‍යාව සමග ප්‍රපංච ධර්ම තුල ජීවත් වෙන නිසා අපට අනිවාර්ය මේ කියන කුසල සංස්කාර අකුසල සංස්කාර අපට එකතු වෙනවා. ඉතින් බොහොම පැහැදිලි වෙනවා අවිද්‍යාව තණ්හා උපාදාන කියන මේ ක්ලේශ වටේ නිසා සංඛාර කම්ම කියන මේ කම්ම වටේ සකස් වෙලා ඒ තුලින් තමයි විපාක වටේ කියන ප්‍රතිසන්දිපාක සකස් වෙන්නේ. එහෙමනම් මතක තියාගන්නට ඕනේ මේ ප්‍රපංච නිසා තමයි අනිවාර්යෙන් කුසල් රැස් කරන්නේ. දැන් අපට චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ වෙලා තිබුණා නම් අපි කුසල් රැස් කරන්නේ නැහැ. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ වෙලා තිබුණා නම් අපි ප්‍රාර්ථනාවක් කරන්නේත් නැහැ. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ වෙලා තිබුණා නම් අපි කිසිම භවයේ භව තෘෂ්ණාවක් ඇති කරගෙන භවයේ රැඳෙන්න යන්නේ නැහැ. දැන් බලන්න සාමාන්‍ය කෙනෙක් ගත්තොත් කෙනෙක් කුසලයක් කරනවා. දැන් හිත මල් මල් වට්ටියක් පූජා කළා හිතනවා අනේ මේ මල් පූජා කිරීමේ ආනිසංස බලයෙන් මට නිවන් දක්නා ජාති දක්වාම පිරිසුදු කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ඇති නිවන මඟ පාරමී පුරාගත් ලැබේවා කියලා කෙනෙක් ප්‍රාර්ථනා කරනවා හිතන්නේ. එසේ ප්‍රාර්ථනා කරන්නේ මේ ඇයි? අවිද්‍යාව නිසානේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා රහත් වෙලා නම් රහතන් වහන්සේ නමක් මල් වට්ටිය පූජා කරන වෙලාවේ එහෙම ප්‍රාර්ථනාවක් වෙන්නේ නැණ අවිද්‍යාව. නැණ අවිද්‍යාව මුල් කරගෙන ඔන්න චිත්ත වීතිය පහළ වුණා. ඊට පස්සේ ඔන්න තමන් හිතින් ආසා කරන ඒ වගේ ආත්මභාව තමන්ට ලැබෙයි කියලා ආසා කරන. අන්න ලෝභ සහගත චිත්ත විතේ වැඩ කරනවා. ඒ වගේ හිතින් උපාදාන කරන ග්‍රහණය කරන ඒ දේ ලැබුණහම සමානයි දැන් මට කියලා. අන්න උපාදාන. එතකොට මේ අවිජ්ජාතන්න උපාදාන කියන මේ ප්‍රාර්ථනාව සමග ක්ලේශ වටයෙන් සකසිත මේ කුසලය මරණාසන්න වෙලාවේදී අපට මරණාසන ජවන චිත්ත වීදිර අරමුණු වුණොත් අන්න සංකාර. ඒ වගේ කම්ම ශක්ති ජනක කර්මයකටපත් වෙන අපට ඊළඟ ප්‍රතිසන්ද සකස් කර දෙනවා. එහෙමනම් මතක තියාගන්නට ඕනේ ප්‍රපංච ධර්මයන්ගෙන් තොරව අපට කිසිම වෙලාවක කුසල් රැස් කරන්න පුළුවන් කමක් නැහැ කියන එක. බොහොම පැහැදිලි සම්මාස තිරුවන් සන්නයි. සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස දැන් අපි දන්නවා මේ මනුසාත්මයක් ලබන්න නම් ත්‍රි හේතුක වහෝ ද්වේ හේතුක වෙන්න ඕන ප්‍රතිසන්දී ලබන්නේ කුසල කර්මයකින්. එතන කුසලයට කුසලයේ සිදු කළත් මරණාසන්න මොහොතේ ඒ උපාදානය කොහොමද ස්වාමීන් වහන්සේ යෙදෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ මේ එතන නිකන් ක්ලේශයක් තියනව නේද කියලා වගේ හිතෙනවා ප්‍රතිසන්දීයේදී ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ දරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මයා ප්‍රතිසන්දි සිතේ උපාදානෙ නෑ ප්‍රතිසන්දි සිතේ කෙලෙස් නෑ මොකද මනුස්ස ලෝකයකට හේතුකෝ දෙහේතු උප්පත්තියක් ලබන්න යන කෙනෙක් නම් එයාට මරණාසන්න අවස්ථාවේ මරණාසන්න ජවනේ පහළ වෙන්නේ කුසල සංස්කාරයක්. එතකොට මේ කුසල සංස්කාරය හටගන්න හේතු උනේ අවිජ්ජා තණ්හා උපාදාන. මේ අවිජ්ජා තණ්හා උපාදාන කියන මේ අවස්ථාව සමහරක ජීවිතයේ තරුණ වයස වෙන්න පුළුවන්. මධ්‍යම වයස කරපු බල සම්පන්න කුසලයක් වෙන්න පුළුවන්. ඒ ප්‍රාර්ථනාව කරනතින් Taman දැනුම් තේරුම් තියෙන කාලේ. නමුත් Taman මේ මේ ඇදෙන්නේ අවුරුදු 60ක් 70ක් ගියාට පස්සේ. නමුත් ඒ මරණාසන වෙලාවේදී ඒ Taman ප්‍රාර්ථනා පිළිටුවගෙන අපි කුසලයේ බලවත් වෙලා තමයි මතුවෙන්නේ කම්ම හෝ කම්ම නිමිත්ත ගති නිමිත්ත වශයෙන්. එසේ මතුවලා තමයි ඒ මරණාසන්න ජවනේ කුසල කර්ම ශක්තිය ජනක කර්මයක් විදිහට ඇවිදින් ඒ කර්ම බලිනවා මනුස්ස ලෝකේ ත්‍රි හේතු උප්පත්තියක් ලබන ත්‍රි හේතු හොඳ කුසලයක් න ะ. දි හේතු කුසලයක් න දි හේතු ප්‍රතිසන්දියක් ලබනවා. ඒ ප්‍රතිසන්දි සිටෙත් ඇවිදින් උපාදානාදී කෙලෙස් නැහැ. ඒ කියන්නේ විපාක සිත. ඒ විපාක සිත කියන කෙලෙස් නැහැ. හැබැයි මතක තියාගන්නට ඕනේ ප්‍රතිසන්දිය ලබලා චිත්තක්ෂණ 17ක් ගියාට පස්සේ භවනිකාන්ති කියන චිත්ත වීතියක් පහළ වෙනවා. ඒ කියන්නේ මේ ඒ තමන්ගේ ප්‍රතිසන්දිගත භවයට ඇලුම් කරන ලෝභ සහගත චිත්ත වීතියක් පහළ වෙනවා. භවනිකාන්තික කියලා. මෙන්න මේ චිත්ත වීතියෙන් පස්සේ දිගටම පහළ වෙන්නේ භවංගාදී චිත්ත චිත්තක්ෂණ. එහෙමනම් මතක තියාගත යුතු වන්නේ මේ උපාදානීය හේතුවක් වෙනවා සංස්කාර හටගන්න මිස සංස්කාර ගොඩේ උපාදාන කෙනෙක්. මම කියන්නේ කුසල සංස්කාර. කුසල සංස්කාර ගොඩේ උපාදාන නැහැ. ඒ වගේම උපාදාන හේතුවක් වෙන ප්‍රතිසංසිත ලබන්න හැබැයි ප්‍රතිසංසිතේ උපාදානෙ නැහැ. බොහොම පිං සාන්නස් බොහොම පිං තෙරුවන් සරණයි. ඔව් චිත්‍රාජපක්ෂ මහත්මයා තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ දැන් ප්‍රපංච ඇති වෙනවා කියනකොට ස්වාමීන් වහන්සේ මේ නිකමට වගේ හිතට ආව සංඥාවක් කියන අදහස සංඥාවක් ඇතුල් වුණොත් ප්‍රපංච නොවේ යන්නේ නැහැ කියන අදහසක් වගේ සානංශ ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඒක වරදක් තියනවාද කියලා තේරුම් ගන්නයි. හොඳ රූප සංඥාදී සංඥාවක් ආපු හැටිම අනිවාර්යෙන් ප්‍රපංච වෙනවමයි අපිට අහිංස මානසිකාරෙන් හිටියොත්. මොකද ඒ දේ සුබයි ලස්සනයි ලස්සනයි සැපයි සැපයි සාන්තයි කියන හැඟීම තමයි අපිට මේ මොහොතේ එන්නේ. ඒ ඒ එනවත් එක මේ සංඥාව ඇතුල් වෙනවත් එක්කම ඉතින් අපි මේ ප්‍රපංච කරගෙන ඉවරයි. නමුත් ප්‍රමාද වෙලා හරි ප්‍රපංච වුණා කියලා දැනගෙන ඒ වෙලාවේ මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අසුබ වශයෙන් වඩලා ඒක කඩා ගන්න පුළුවන් නම් අර ප්‍රපංච වීලා ප්‍රපංච වෙමින් ඒක ශක්තිමත් වෙන ක්ලේශය යටපත් කර ගන්න පුළුවන්කම ලැබෙනවා. දෙවන් සරණයි සම්මා. එන හැමෝටම දෙවන් සරණයි පින් දෙන්නම් නේද? සාදු සාදු සම්මාත් එක්ක ලොකුම වැඩි දෙවන් අපි මේ එක්ක මෙලාක් ගත කරගෙන බොහොම පින් සම්මාත්. හොඳයි එහෙනම් දෙවන් සරණයි. සරණයි සාදු සම්මා. හොඳයි කල්‍යාණ මිත්‍රයනි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපේ මාතෘකාවටම ගැලපෙන තොරතුරු ගොඩාක් අපිට පහදා දුන්නා. අපි සබත ගගා කතා කරන්න තිබු දේවල් උන්වහන්සේ ගොඩක් ඉල්පෙල් කරලා දුන්නා කියලා හිතනවා. ඒ නිසා අපිට මෙතනින් විස්තර කවුදටත් ඒ සාකච්ඡාවේ විදිහටම ගෙනියන්න පුළුවන්. දැන් මම මේ කල්‍යාණ මිත්‍රයන්ගෙන් කොමෙන්ට් කැමති විශේෂයෙන්ම පත්මා මහත්මියට මූලික වශයෙන්ම පද්ම මහත්මිය ඔබතුමියට මේ දැන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ පැහැදිලි දේවල් සමග එකතු වෙන්න පුළුවන් මේ ප්‍රපඤ්ඤයන් ඔබතුමිය තමන්ගේ මේ භාවනාවෙන් අත්දකිලා තියෙනවාද ඒ අත්දැකීම් තියෙන්නේ මොන ආකාරයකද කියන කාරණාව මොකද විදර්ශනා භාවනාව කරන උත්සුක වෙන අපිට ඒ අත්දැකීම් ඉතාමත් වැදගත් වෙනවා ඒ නිසායෙන් ඔබතුමියගෙන් පොඩාදා බලාපොරොත්තු වෙනවා තිරුවන් සරණයි හැම දිනාටම ස්වාමීන් වහන්සේ නම් බොහෝම ලස්සනට ක්‍රම හැමදේම විස්තර කරලා දුන්නා නේද? මෙතනින් ප්‍රපංච වලට යන්න නම් මේ මට කරුණා කරලා ඉඩ දෙන්න. කර්ම දැන් එදා මම කතා කරලා නවත්තපු තැනක් තියෙනවා ඉවර කරගන්න බැරි වෙලා. ඒ කියන්නේ මම කිව්වා විඥාණය ගිනි ගිනි පෙනෙල්ල හැටියට ගත්තනම් එතකොට ඒක මේ කැරකෙන වේගය නිසා අපිට මේ ගිනි බෝලයක් හැටියට පේන බව කිව්වා. දැන් මේ ගිනි බෝලයක් හැටියට පේන විඥාණය නම් ඒ කයනේ. Tamange කය දැන් ගිනි බෝලයක් හැටියට පෙනුනත් ඒක ඒක රතු පාට විතරයි එතන තියෙන්නේ. කිඳර පාට. දැන් ඒක සංඥාව. සංඥාවෙන් දකින්නේ අර රවුමක්. ඒකට ගිනි ගෝලයේ කියලා නමක් දුන්නේ අපේ කෙලෙස්. අපේ අපේ සිතෙන් අපේ මනසින් අපි කලින් එහෙම දෙයක් දැකලා තියෙන නිසා ඒක ගිනි ගෝලයේ කියලා ගත්තනම් මම දකින්නේ ඒක ප්‍රපංචයක් හැටියට. ඊළඟට දැන් මේ ගිනි පොලේම ගත්තාම දැන් මෙතෙන්ට මෙච්චර වේගයෙන් ඇතිවෙන විඥානය නිසා ඇඟිල්ල තිබ්බොත් එතෙන්ට තවසරයක් ඇඟිල්ල තියන්න බෑ. ඒ කියන්නේ එච්චර වේගයෙන් ඒක නැතිවෙන නිසා අයිසරයක් ඇඟිල්ල තිබ්බහම ඒ තියන්නේ වෙන තැනකට. මේ අලුතෙන් හැදුණු තැනකට. ඒ කියන්නේ ගලා යන ගඟකට එක තැන එකම තැන ඉඳගෙන කකුල තිබ්බට අයිසරයක් තියෙනකොට ඒ වතුර ටිකටම නෙමෙයි කකුල තියන්නේ. ඒ වගේ මෙතන එච්චර වේගයෙන් නැති වෙනවා. දැන් මෙන්න බලන්න මෙතන හරියටම මේ දැන් මෙතන කියනවා දැන් ඔබතුමා කිව්වා මේ මේ මේක මේක මේ සංඥාව මේ විදිහට හැදුවේ විඥාණය මායාකාරය විසින් මෙහෙම දෙයක් අපට හදලා හැදලා පෙන්වහම ඒකට අපි සංඥාවේ කිව්වා එතකොට මෙන්න මේකට නමක් දීම ප්‍රපංචයක් ඒ කියන්නේ අපි එතන දැක් බාරගත්තේ නැහැ මේක මේ විඥානය විසින් හදලා අපිට පෙන්눔 කරන දෙයක් කියන එක. දැන් මෙතනින්ම පේනවා මේක නිකන් පෙන ගොඩක් වගේ නේ. කියන්නේ එච්චර වේගයෙන් ඒක නැති වෙනව නම් පෙන පෙන පින්දුමා රූප කියලා කියනවනේ. මේක වේගයෙන් නැති වෙන බව පෙන පිටක් වගේ පෙන ගොඩක් වගේ මේක වේගයෙන් නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. එතකොට අන්න එහෙම දෙයකට නිට්ටයයි කියලා අපි ගන්න එක ඒ ගන්න නිසා තමයි අපිට දුක ඇති වෙන්නේ මේ තේරම සිද්ධ වෙන්නේ මේ එතන තියෙන මේ ප්‍රපංචයක් නේ එතන දෙයක් නැහැ මේකෙන් නැති වෙන දෙයක් විතරයි තියෙන්නේ ඒකටම මට කියන්න පුළුවන් වෙන්නේ මේකයි මේක අපිට පිටස්තර ලෝකයක් එක හදන්න බෑ අපේ මම නම් ගන්නේ මම අවුරුදු 5ක 6ක ළමෙක් හැටියට ඔළුවේ තියෙන සේරම පැත්තකින් තියලා මේ කය ඇතුළට බහැලා අපි මෙච්චර කල් ඉගෙනගෙන තියෙන දේවල් පැත්තකට තියලා ඒ තේරම අපි ඉගෙනගෙන තියෙන ලෝකයේ ඇතුලේ තියෙන දේවල්. එතකොට ඒ ඒ ඒන් පැත්තකට වෙලා කෙලින්ම මෙන්න මේ තියෙන දේ දිහා බලනවා නම් එතකොට අපිට මේක නිට්ටය නෙමෙයි මේකේ අනිත්‍ය පේනවා. අනිත්‍ය තියෙන තැන ප්‍රපංචනේ. ප්‍රපංචය කියන්නේ ලෝකයේ ඇතුලේ තියෙන මට නම් පේන හැටියට අපි හදාගත්ත සියරම සංකත රූප ප්‍රපංච අපි නමක් දීලා තියෙනවා නම් ඒකට ඒක ප්‍රපංචයක් මේකට යන කරුණාකරලා බලන්න පිරුවන් සරණයි සාදු සාදු සාදු ඒ කියන්නේ සියලු දේ සමග එකඟ වෙනවා හැර වෙන කියන්නේ දෙයක් නෙතරම් බොහොම පින් බොහොම පින් හොඳයි ඒ ඒ වෙන්නේ ඒවල් තමයි ඇහෙන්න ඕනේ හොඳයි මම කැමතියි තවත් කල්යනා මිත්‍රෙකුට යොමු වෙන්න. ස්වයන් වාසය නැහැ කියලා අපි වෙන වෙන දෙපා උගලගේ අදහස් බොහොම වටිනවා. ස්වයන් වාසය පුළුවන් වෙලාවට සම්බන්ධ කර ගන්නවා. ඉතින් කල්යනා මිත්‍රෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. හොඳයි මම ආදි මහත්මයාට යොමු වෙනවා දැසම. මතේරන් සර්ණයි. මේ මාතෘකාව ඇත්තෙම ඉතාවත් නා මාතෘකාවක් මේ අපි කියන්නේ දැන් අර මන්සාන්හන්සේගෙන් ප්‍රශ්න කළා වගේම අපි මුළු දවස් 30ෙම අපි ප්‍රපංච වලට අහු වෙලා ඉන්නේ ඇත්ත වශයෙන්ම දැන් අපි මහත් සෝදාහන් කර විදිහට අපේ යෝනිසෝ මනසිකාරය නැති හැම මොහොතකම අපි මේ ප්‍රපංච ගොඩනගනවා ඒ කියන්නේ දැන් අපි යමක් අපි දැක්කත් ඇහුවත් අපේ මේ ආයතන හයෙන් ගන්න හැම අරමුණකම අපි මේ සංඥා විපල්යාස නිසා ඒ කියන්නේ දුක්ඛ දේ සුඛ හැටියටත් සුබ අසුබ දේ සුබ හැටියටත් ඊළඟට අනිත්‍ය දේ නිට්ටය හැටියටත් අනත් දේ ආත්ම හැටියටත් ගැනීම නිසා එතනම හැම මොහොතකම එතන අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා අපි ඇත්තෙන්ම මේ ප්‍රපඤ්ඤය හදාගන්න උදාහරණ වශයෙන් අපි යම්සි දෙයක් යම්සි පුද්ගලයෙක් දැක්කොත් ඒ දකින මොහොතේම අපි අපි යෝනිසෝ මානසිකාරයේ දාගෙන හිටියේ නැත්නම් ඒ දකින මොහොතේම අපි පුද්ගලයේ ස්කන්ධ ගොඩක් තියෙන තැනක පුද්ගලයෙක් කියන සංඥාව අප තුළට එනවා. ඒක අපේ සංසාර පුරුද්දෙනොත් මේ අපේ භවයේ භවයේ තියෙන පුරුද්ද නිසා අපි භවයෙන් හැම සංසාර පුරුද්ද නිසා මේක ඇති වෙන දෙයක් අපි තුළ තියෙන ආශ්‍රව ධර්ම නිසා මේක ස්වභාවයෙන්ම ඇති වෙනවා. එතකොට අපි මේක නැති කරගන්න නම් යම්කිසි අර මේ චක්‍රය අනිත් පැත්තට කරකීම අවශ්‍ය වෙනවා කොහොමත්. මොකද එහෙමනම් අපි මේ යම්කිසි යම්කිසි අබ්බහයේ අපි යම් අපතුල තියෙන මේ වැරදි අබ්බැහියෙන් ගැලවෙන්න අවශ්‍යයි ටික ටික හරි. නැත්තම් මේක කවදාවත් කෙරෙන්නේ මේ සංසාරයේ දිග දිගට යන අපේ ප්‍රපංචයක් හදන තාක්කල් අපි සංසාරේ සැරිසරනවා. මොකද යම්සි තැනක පුද්ගලයෙක් ඉන්නවා කියලා ඒ සංඥාව ආපු ගමන් අපි ඊට පස්සේ ප්‍රපංච හදාගෙන එතන අපි ආයතනය අර පංච පංච උපාදානස්කන්ධය එතනම නැවතත් ඇති කරනවා මොකද දැන් අපි තුල ඇති වෙනවා නම් යම් කිසි සංඥාවක් මේ පුද්ගලෙක් ඉන්නවා කියලා ඊට පස්සේ අපි ඊළඟ සැරේ බලන්නේ මේ අපි ඇති කරගත්ත සිටිවිල්ලෙන් ඒ සිටිවිල්ල බාහිරට දාලා මේ බාහිර දැන් මේ මේ පුද්ගලයෙක් මේ අහවල් පුද්ගලයා ඊළඟ මෙයා එක්ක මම දන්න කෙනෙක් කවදාරි හම්බ වෙලා තියෙන කෙනෙක් මේ මගේ නෑ කෙනෙක් ඒ විදිහට එළියේ තියෙන ස්කන්ධ වලට අපි තුල ඇති වෙන සංඥාව තුලින් තමයි ඊට පස්සේ බලන්නේ. ඒ තාක්කල් අපි එතන පංච උපාදාන ස්කන්ධයක් හදනවා. ඒ කියන්නේ අපි දුක නැවත නැවත ඇති කරන සංසාරයේ භවය තව තව දික් කර ගන්නවා. එහෙමනම් අපි මේ සෝහන්නාන්ත පැහැදිලි කර දුන්න විදිහට අපි යම්කිසි අබ්බැහි මේ අපේ තියෙන මේ වැරදි අබ්බැහිය කවදා හරි අපි යම්කිසි තැනකින් පටන් ගන්න ඕන මේ මේක ටික ටික මේ අනිත් පැත්තට කරකවන්න. ඒ කියන්නේ රිවර්ස් ඉන්ජිනියරින් වගේ ටික ටික අනිත් පැත්තට කරකවන්න නැත්නම් අපි මේ දේ දිගින් දිගටම කරනවා. එහෙමනම් අපි යෝනිසෝ මනසිකාරය අපිට අත්‍යවශ්‍ය වෙනවා. මේ හැම මොහොතකම මේක හිතන්න මේ සාමාන්‍ය දැන් එකපාරට අපිට මේක කරන්න බෑ. එහෙමනම් අපි දැන් පුද්ගලයෙක් කියලා දකිනවා නම් අපි භාවනා ක්‍රමයකින් අපිට පුළුවන් ධාතු මනසිකාරය වගේ දෙයකින් මේ කඩලා කඩලා බලලා මෙන්න මෙතන තියෙන ධාතු වශයෙන් ඊළඟට තවදුරටත් කඩලා මෙතන තියෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වගේ දා ඒ කලාප වශයෙන් තියෙන ඒ විදිහට ටික ටික ඒ විදිහට පුරුදු කිරීමෙන්ම තමයි මම හිතන්නේ අපිට මේ වැරදි හැබැයිෙන් නියම ක්‍රම ක්‍රමයක අපි සිත හදාගෙන ඊට පස්සේ යම් කිසි දවසක මේක පුහුණු කිරීමෙන් යම් කිසි දවසක රූපේ දකින මොහොතේම අපිට අර පුරුද්ද නිසා අපේ හිත හිතට ඇති වෙනවා මෙතන තියෙන ස්කන්ධ ගොඩක් මේ මගේ සිත තුලයි මේක ඇති වෙන්නේ මේ දෙයක් කියලා ඊළඟට ඉතින් එහාට අපි ආපහු මේ එදී තියෙන දෙයට මේක සම්බන්ධ කරලා බලන්න. එහෙම පුරුදු කිනුවෙන්න තමයි මම හිතන්නේ අපි මේ ප්‍රපංච කියන මේ ප්‍රමාදයට හේතු වෙන කෙලෙස් වලින් දුර වෙන්න පුළුවන් කියන එක මට එකතු කරන්න තියෙන දවස් මට තේරුම් ගන්න. තේරුම් ගන්න යාළුවා මහත්මයා බොහොම පිං බොහොම පිං. හොඳයි මම තවත් කලින් මිතුරු ගමු වෙන මම හිතන්නේ මම මේ යුතුයි චන්ද්‍රප්‍රේස් මහත්මියට ගෞරවනීය ස්වාමීන් වහන්සේ කතා කරගෙන ඉන්නකොට උනා මේ මේ මේ කතා කරනකොට තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙන්නේ මම එතුමිය ඩිස්කනෙක්ට් කරේ මේ මේ එනිසා මම එතුමියට වෙනවා දැන් ඔබතුමියට ඔබතුමි කිව්වා මේ මාතෘකාවේ කිසි බලගතියක් තිබුණා කියලා ඒ වෙලාවේ. නමුත් දැන් දේවල් පැහැදිලි ඇති කතා කරන මාතෘකාව පිළිබඳව ඒ නිසා ඔබතුමිට පුළුවන් එකතු වෙන්න දැන් මේ මතුවෙච්ච කාරණාවන් එකතු කරලා මම ප්‍රශ්නයක් ඉදිරියට යොමු කරන්න. එහෙනම් මොකද්ද මේ දැන් අපේ පද්මා මහත්මිය පැහැදිලිවම කිව්වා දන්න සියලු දේමත් රසකලා මේ සිදුවන දේ ඒ විදිහට බලන්න පුළුවන් තත්ත්වයක් හදාගන්න කියලා. ඒ වගේම ආදි මහත්මයාත් හොඳින්ම පැහැදිලි කළ දුන්නා මේ අපි කිසියම් දෙයක් සංඥාවකින් ගත්තාද අරගෙන ඒ ඔස්සේ චේතනාවන් මනසිකාරණ නැති කරනවා නම් මේ පංචස්කන්ධයන් හදා ගන්නවා නම් ඒ ඒ ප්‍රපංච පිළිබම්මයි කියන කාරණාව. එහෙමනම් මේ කිසියම් දෙයක් හඳුනාගත්ත තැනම කිසියම් දෙයක් හඳුනාගත්තා නම් දැන් හැමදේම අයින් කරන්න කියලාපත් මම ආත්මික ඒක වෙන්නේ. ඒ කියන්නේ දැන් ධම්මදේවල් කියන්නේ මම හඳුනා ගන්නවා නම් යම් කිසි දෙයක් මොකක් හරි දෙයක් පාටකින් හරි හැඩයකින් හරි මොකක් හරි දෙයකට හඳුනා ගැනීමක් ඒ ඒ ඒ ඒ සුභයි සුඛයි කියලා ගන්නත් ඉස්සෙල්ලා ඒ හඳුනා ගැනීමක් වෙන්න වෙච්ච තැනම මේ ඒ මගේ පෙර දන්න දෙයක් එක දැවිලානේ තියෙන්නේ පාටකින්ද මම දන්නවා ඒ පෙර දන්න දෙයක් ඇවිල්ලා තියෙනවා එතකොට එය මේ ප්‍රපංචයකදී මඟ වෙනවද කියන කාරණාව. ඉතින් ඒක ඕ උදෝසා ඕ උදෝසා ආ තමයි මේ ප්‍රගන්න හොඳයි එතන සර්ණයි හොඳයි මම චන්ද්‍රපිස් මහත්මිය යොමු වෙනවා මම වෙනගු ප්‍රශ්නය චන්ද්‍රපිස් මහත්මියටත් හැකි ප්‍රමාණයක් අපිට පිටු දෙන්නේ නන්තර පද්ම මහත්මියට නැවත පුළුවන් ඉගෙන කතා කරන්න හොඳයි චන්ද්‍රපිස් මහත්මිය අන්තරවන් සර්ණයි මහත්මයා අර පද්ම මහත්මිය කියපු එක 100%ක්ම හරි කියලා ඇත්තටම මමත් අනුමත කරනවා මමත් දැන් දැන් මම අර චරිත අපි එක එක්කෙනාගේ චරිත වෙනස් දැන් දලුවත් මහත්මිය සමහර විට හුඟක් මේ මේක මෙය හොයලා මේවා ගැන තියරි හොයලා හොයලා එහෙම එහෙම ඒ ධර්මයේ හොයලා යන කෙනෙක් වෙන්න පුළුවන් දැන් මම නම් මමත් ධර්මයේ හුඟක් හොයන්න කැමතියි සමහර වෙලාවට නොතේරෙන දේවල් මම ඉතින් ওই ප්‍රපංච ගැන අර අර පොතක් කියවුවා අර මේ අපේ කටුකුරුන් දිනානන්ද ස්වාමීන් වහන්සේ ඒ පොතක් කියවුවා තව ධර්ම දේශනා තාලා තිනවා ඒ වුණාට මට තාම හරි පිළිතුරක් ඒකට ඒ කියන්නේ මගේ ඥානේ මදි මට තාම ඒක තේරුම් ගන්න. ඉතින් කල යුතු මට අපි මට නම් මට හිතෙන හැටියට මම කළ යුතු දේ නොදන්න දෙයක් ගැන හුඟා දැන් මං කාය යොදලා ඉවරයි. හුඟක් හුඟක් කාලය යෙදුවා මම දැන් ඒවා පැත්තට තියලා මම මේ දැන් ප්‍රපංච සංස්කාර හදන්නේ නැති විදියක් ඒ ධර්ම දේශනාවල නිතර නිතරම ඇහෙනවා මේ ළඟදී ඒ කියන්නේ අන්න ඒක පුරුදු කරන්න උත්සාහ කරනවා එතකොට ප්‍රපංච වලට යන්නේ නැහැ ඒ මම දැන් මම දැන් මේ ඉදිරියට කරන්න යන දේ කිව්වහම හිතේ කරන්නේ ඔන්න දැන් දැන් අපිට රූපයක් දකිනවා ඒ දකිනකොට ඒක නම් කරනවා මේ බාහිර රූපයයි ඇහැයි චක්කු විඤ්ඤාණයයි ඊට පස්සේ ආය සද්දයක් ඇහෙනවා ඒක නම් කරනවා කාලය කාලය අරගෙන සද්දයයි බාහිර සද්දයයි සද්ද රූපයයි කනයි සෝත විඤ්ඤාණයයි ඔහොම ඔහොම ඔහොම කරනකොට අර මේ දැන් ඔක හිතන්නක් කාලයක් යනවනේ සද්දයක් ඇහුනම දැක්ක ඒ ඒ කාලේ අරගෙන ඒක හිතනකොට අර ඒක දැකලා ප්‍රපංච හදන එකට යන්නේ නැහැ. ඒ යාම නැතිව යනවා. අන්න එහෙම ක්‍රමයක් තමයි මම මට මට හිතෙන්නේ මම අනුගමනය කළ යුත්තේ අන්න එහෙම දෙයක් කියලා ඒක තමයි හිතෙන්නේ. නමුත් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මම මේ ඔක්කොම කල්යාණ මිත්‍රයන්ගෙන් අහනවා. මට මම දැන් මම ওই ලංකාවේ ගිහිල්ලා ඉන්නකොට මේ අපේ ගෙවල් ඉන්න ගෙවල් වල අය ටීවී දානකොට මේ මේ සෙන්සුරාදා ඉරිදායි තියෙනවා අධිරාජ ධර්මාශෝක කියලා කතාවක්. ඉතින් මම නිකම් නිකමඩෝක මට පෙනිලා ඉතින් මට මේකට හරි මේක කැමතියි දැන් මේක බලන්න. වෙන කිසිම ටෙලි ප්‍රෝග්‍රෑම් එකක් මම බලන්න කැමති නෑ. මම බලන්නෙත් නෑ සාමාන්‍යයෙන්. නමුත් මේක ගැන පුදුම කැමැත්තක් තියෙන මං කල්පනා කරා මම මම මොකටද මේ කැමති මේ ඉතින් ඒකේ තියෙ මට මම හොඳටම දන්නවා ඒක මේ කොහේවත් දැන් කොච්චර කාල පරණ අනිතයට ගිය දෙයක් මේ ටීවී එකේ මේ මේ මේ වර්ණ රූපයක් ඇවිල්ලා මම බලන විදිහට මම හොඳට දන්නවා මේ නමුත් මේක මේක මට බලන්නම හිතෙනවා ඉතින් මම කල්පනා කරා මොකද මේ ආශ්‍රයයක් මගේ පෙර පෙර භවයක ඉඳලා එන යම්කිසි සම්බන්ධයක් මෙතන තියෙනවද? ආශ්‍රවයක් කාමාශ්‍රය මේ සහතිකෙන්න තියෙනවද? ඉතින් ඒ වුණාට තව කාමාශ්‍රය ඕන තරම් ලෝකේ තියෙන්නේ. මේක විතරක් බලන්න මොකද මට ඕනකම. ඉතින් මම ඔහොම ඔහොම ලොකු තර්කයකත් මේක යෙදුනා. මට ඒකට තමයි තේරුනේ කාමාශ්‍රය කියලා නම් තේරෙනවා. නමුත් ඇයි මම මේක විතරක් බලන්න කැමති? වෙන මොකවත් නැතුව. කියන ලොකු ප්‍රශ්නයක් එහෙමත් හිතෙත් ඉන්න. ඉතින් ඉදිරියේදී ඔබතුමාලා මට මේකට උත්තරයක් දෙන්න. නමුත් මම දැනට හිතන්නේ නම් මට තේරෙන්නේ මේ මේ ඔය ප්‍රපංච ප්‍රපංච කරන එක සාමාන්‍යයෙන් තේරෙනවා. නමුත් මේක කොයි වෙලාවෙ කොතනින් හට ගන්නවද කියලා මට තේරෙන්නේ මම දැන් හදන්නේ ඒ ප්‍රපංචයට යන්න නොදී මේ මේ මේ තා ඒ කියන්නේ 100ක් මට ඒක හරියට කරගන්න බෑ. නමුත් මතක් වෙන මතක් වෙන හැම වෙලාවෙම පොඩ පොඩ පොඩ පොඩ මම හිතනවා මේ ඒ වෙලා මේ තමන් කරන කියන ඇහෙන ඇවිදින කොට හරි කකුල තියෙන කොට හරි ඒ අර ඒ වෙලාවේ ඒක ලේබල් කරන්න ඒක ලේබල් කරන කියන්නේ එකක් නෙමෙයි ඒක ටික හිතලා එහෙම කරපුවාම අර ප්‍රපංච වලට යන යෑම ඒ ගමන නවතිනවා මට නම් සිරුවන් තරණයි සිරුවන් තරණයි චන්ද්‍රප්‍රේස් මහත්මිය මොනතරම් හොඳයිද මේ ගාලන ඔබතුමිය කියපු ඒ ක්‍රමය මමත් උත්සාහ කරනවා දැන් ඔබතුමිය ඊට පස්සේ බොහොම පින් එකට බොහොම පින් ඒ තමයි කරන්න ඕනේ. ඉතින් අපි දේවල් ගැන ඔබතුමිට වගේ හේතු හොයන අය ඉන්නවා. දැන් මම එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඒක එක දෙයක්. නමුත් අන්තිමට කෙලෙවිත්තේ ඔබතුමිය කරන දේ තමයි ඒක. හේතුව හේතුව දැනගෙන හොන දරගෙන ඒ දේ ඒ ප්‍රපංච නොකරන තත්යකට දිනු වෙන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඒකයි මේ මදුබින්දු සූත්‍රේ පවා පෙන්වන කළ දේ දීලා තියෙන්නේ ඒ කාරණාමයි. ඉතින් බොහොම පිං ඔබතුමියෙන් නගුවා ප්‍රශ්නයකුත් ඒ ප්‍රශ්නකට පිළිතුරුකුත් ගන්න බලාගෙන මතක ඇති ගංගා විශ්මහත්මයේ අහපු ප්‍රායෝගික ප්‍රශ්නේ මම ටිකිලි බෝයකට මහත්මයට යොමු වෙනවා ප්‍රාර්ථනා කරනවා ඔබතුමගේ ලයින් එක අද කට් නැවි කියලා කතා කරගෙන ඉන්නකොට ඊයේ පෙරේද වගේ ටිකිලි මහත්මිය තේරුවන් සරණයි බලවත් මහත්ය ඇතුළු සියලු දෙනාටම මේ අපි අද ගත්තේ තණ්හා මාන දිට්ඨි කියන තුනත් එක්ක තමයි මේ දවලත් මහත්තයා අදහස සාකච්ඡාවට අපි මේ අරගත්තේ මෙතනදී ප්‍රපංචකරණය ප්‍රපංචකරණය කියන එක මම හරි මම දකින මම දන්න විදිහට දකින විදිහට මම කියන මම ආයනය මම ආයනය යම් හට ගන්නවා නම් ඒක ප්‍රපංචකරණයක්මයි මමත්වය දැන් ජීවත් වෙනවා කියලා කියන්නේ අපි වචනයක් පාවිච්චි කරනකොට සම්මුතිය සඳහා අපි මේ මම කියන වචනේ නිරන්තර නිරන්තර නිරන්තරයෙන් භාවිත කරනවා. ඒ නිරන්තරයෙන් භාවිත කරනවා කියලා කියන්නේ මේ සිද්ධ වෙන්නේ මෙතන මම මම නිර්මාණය වෙනවා. මේ මම නිර්මාණය වෙන තාක්කල් මේක තමයි භවය. මම මම උපාදානයේ තණ්හාව හේතු කොටගෙන ඇතිවෙන්න ඊළඟ චිත්ත පරම්පරාව වෙනකොට උපාදානය හටගන්නේ මම ආයනේ නිර්මාණය වෙනවා. ගේ අපි දවට පටිසම්පාදයේ ආය සලායතනික ආයතනික ක්‍රියාවලිය පටන් ගන්නකොට ඒක වළක්වන්නට බෑ ඒක ඒකට ඒකට එන අරමුණු අපිට වර්ගීකරණය කර කර දැන් මට මෙහෙම එකක් දැක්කා මට මෙහෙම එකක් පහළ වුණා කියලා එහෙම වර්ගීකරණය කර කර දකින්න නම් දලුවත් මහත්තයා බෑ ඇත්තටම කියලා කිව්වොත් මේක ඒ තරම් වේගයක් මේ වේගය කියලා කියන්නේ ක්ෂණයක් තප්පරයකින් ලක්ෂකින්වත් ටත් වඩා වැඩි වේගයකින් හටගන්න මිදෙන ෂණ බංගුරත්වයක් මෙතන තියෙනවා. මට මේ සමා වෙන්න මම මේ කියන දේවල් වලට එතකොට මේ විදිහට මේ ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ වේගයෙන් හටගෙන මේ මිදෙන හටගෙන මිදෙන යන හැම මොහොතක් තුලම මේ ආයතන වර්ණයක් ගන්ධයක් රසයක් පොට්ටබ්බයක් ඔය විදිහට අපි කවර ආකාරයෙන් මේක ගත්තා එකක ටිකක් පසු මේ පෙරපසු විදිහට මේක හටගත්තා වුණාට අපිට කිසියම් වෙලාවකත් මේක දැනෙන්නේ නැහැ පෙරපසු විදිහට බිඳෙමින් හටගන්නවා කියලා අපිට පෙනෙන්නේ මේක එකාකාරව මේක මෙකම විදිහට යනවා කියලා. ගිනි වලල්ල ගිනි පෙනෙල්ල ගිනි ගිනි පෙනෙල්ල ගිනි වලල්ල වෙන වෙන විදිහ තමයි මේ සිල් බෙල් ගඟක් ගාලනකොට මේ ඕගය. ඕගය උතනින් කොතනකින්වත් අපිට ජල බිඳුවක් මෙතන ගත්තාම ඊළඟට ඒතනම තමයි ඊළඟ ජල බිඳුව කියන එක අපිට හිතා ගන්නත් බැරි තරම් මේක ප්‍රවාහයක්. මේ චිත්ත ප්‍රවාහය චිත්ත ප්‍රවාහය කියන එක තන දලුවත් මහත්තයා අඳුර ගන්නම වෙනවා අපිට මේ ප්‍රවාහය ගලන තාක්කල්ම තමයි මේ ආශ්‍රව ආශ්‍රව කියලා කියන මේ මම ආයනේ නිර්මාණය වෙන්නේ මම ආයනේ නිර්මාණය වීම නිසානේ ආශ්‍රව නිර්මාණය වෙන්නේ අපේ මමෙත් උඩ නෙමෙයි සියල්ලම සිද්ධ කරගන්නේ මම හේතුයෙන් තමයි සියල්ල සිද්ධ වෙන්නේ මමක් නැත් මමෙක් මම නැත්තම් කිසිවක් නැහැ ඒතර මමායනය මමත්වය මම මගේ මට මෙන්න මේ ආකල්ප ටික මේක මේක වෙනස් කරන්න නම් මේක මෙයා කරන්න මේ උපදින හිතක දැන් මට මෙහෙම දැක්කා මට මෙහෙම හිතුණා මට මෙහෙම වුණා මම මෙහෙමයි කියලා ගන්න ගන්න කිව්වොත් පොතකින් ඉවර කරන්නද දලුවත් මහත්තය කියලා මට හිතෙනවා ඉවර කරන්න ඒතර කොතෙක් කොතෙක් මේ ගවේෂණ කරන්න. එතකොට අපි මෙහෙම ගන්න නැතුව මේ මේක වෙනස් විදිහකට ගන්න පුරුදු කරගත්තොත් එහෙම මේ ගැඹුරු භාවනාවක් තුළට ගිහලා විදර්ශනයක් විදර්ශනාමය මේ ස්වභාවයකින් මේක අපි පුද්ගලයක් පැත්තක తీරෙලා මමයි මම සම්පූර්ණයෙන්ම මේක මමයි. මම ඉන්න තාක්කල් මම මම මමම තමයි. උපදින හැමම හැම චිත්තයක්ම තුල ඉන්නේ මේ මම. මේ ප්‍රපංච කරණයම තුල තමයි පිසිද්දෙන්නේ. ප්‍රපංචයම තමයි මේ සිද්ධ වෙන්නේ. මමත් එතකොට එහෙමනම් මේක වෙනස් කරන්න නම් මේ මම කියලා කියන එක නිර්මාණය වෙන්නේ කොහොමද කියලා අපි හොයන්න ඕනේ මමත්වේ නිර්මාණය වෙන්නේ කොහොමද කියලා ගෙන. දැන් අර ඉස්සර මහත්මයෙක් මට නම මතක නෑ අර ධාතු මනසිකාරය මම පුරුදු කරව පැත්තක් නිසා මම මේක කියන්න කියනකොට මට ඒක මේ <laughs> මම දන්නේ මම මම කියන්න මම පුරුදු කරව පැත්තක් නිසා මේක කළා. මේ ධාතු හතරයි විඥානයයි මිශ්‍ර වෙන හැම මොහොතකම උපදින හැම එතන තමයි විද්‍යාමානත්වය කියලාක නිර්මාණය වෙන්නේ. හැම ධාතු හතරයි විඥානයයි මිශ්‍ර වෙනකොට ඇත්තටම ලෝකයක් නිර්මාණය වෙනවා. මේ ලෝකය කියලා කියන එක පිටින් තියෙන දෙයක් නෙමෙයි. මේ ධාතු හතරයි විඥානය මිශ්‍ර වෙන්නේ කොහෙද මේ කය තුල. අපිට බාහිරයක් කියලා එකක් ගන්න නැතුව මෙහෙම ගත්තොත් එහෙම මේ ආයතනික ක්‍රියාවලිය. ඇස තිබ්බනම් ඇස තිබ්බනම් තමයි චක්කු විඥානය හටගන්නේ. ඇසක් නැති තැනක කොහෙද චක්කු විඥානයක් තියෙන්නේ? ඇසක් නැති තැනක කොහෙද මමෙක් ඉන්නේ එතකොට එහෙමනම්. මම දකි දකින දේ වර්ණයක් වර්ණයක් විදිහට මේක ඇදලා ගන්න නම් එතකොට මෙතන තියෙන්න එපාය මොකක් හරි මේ වර්ණයක් ඇදලා ගැනීමේ හේතුවක් තියෙන්න එපායි. එහෙම නැතුව ඒ හේතු එතකොට හොයන්න පටන් ගන්න වෙනවා මේ ක්‍රියාවලිය. මෙතන පුජ්‍යලේ මට මට සිද්ධ වෙනවා අරයට සිද්ධ වෙනවා මෙහෙමයි මෙහෙමයි කියනෝගේ මේ ක්‍රියාවලියට බහැලා මේ හේතුඵල ධර්මයි මොකද්ද මේ පටිච්චසමුප්පාදයෙන් මේ සිද්ධ වෙන ක්‍රියාවලිය කියලා ගැඹුරු විදර්ශනයකට යන්න පුළුවන් වුණොත් අපිට ওই ධාතු වලින් හරි ලේසි ඒක යන්නේ. ධාතු වලින් ලේසි කියලා ධාතුවක් කියලා කියන එක අර ක්ෂණවත් ක්ෂණ කාලයක් කියලා කියන එක බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරේට ඔබතුමාණන්ලා හැම කෙනෙක්ම මේ හිතේ වේගය කියලා කියන එක දැන් අතීතයේදී ওই චිත්ත රීති මේ කුසල අකුසල චිත්ත සම්බන්ධයෙන් සිත ගැන කරපු හැම අධ්‍යයනයකදීම ඒක වටහාගෙන මේ වෙනකොට තියෙනවනේ හැම කෙනෙක්ම හැම කෙනෙක්ම හොඳ දැනුවත් අය නිසා අර භාවනාමය අත්දැකීම් වශයෙන් මම මේ කියන දෙයක් නිසා මම මේ ඒ විදිහටයි මම කතා කරන්නේ. මේ ධාතු ධාතු කියලා කියන එක. හතර මහා ධාතු විඥාන ධාතුව. හැම වෙලේම හතර මහා ධාතු විඥාන ධාතුව මිශ්‍ර වෙනවා. මිශ්‍ර වෙනවා නම් මිශ්‍ර වෙන්න නම් මේ ආයතනික ක්‍රියාවලියමයි මේ සිද්ධ වෙන්නේ. ආයතන ආයතනකින් තුරව විඥානයක් හටගන්නේ නැහැ. ආයතනයක් හේතුවෙන්මයි විඥානය හටගන්නේ. ඒක ආයතනයක් කියලා කිව්වොත් ගත්තොත් එහෙම ආයතනයක් කියලා කියන්නේ ධාතු හතරක් පමණමයි. ආ එතකොට ධාතු හතරක් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර ඇස කැඩුවොත් ඇස කෑලි කෑලි වලට අපි කොටස් කොටස් වලට කඩලා ඇසේ මූලයටම මේ ඇස හටගත්ත මේ ඇස කියන රූපය අපි ගත්තාම රූපයේ මූලයටම ගියපුවම අපිට මෙතන තියෙන ශක්ති විශේෂයක් විතරයි තියෙන්නේ. එන කිසිම අගතේ අල්ලන්න පුළුවන් දෙයක්වත් කිසිම දෙයක් මෙතන නැහැ. ඇස කියලා කියන එක මේ ස්කන්ධ වශයෙන් ඇසක් කියන තැන ගොඩ නැගෙනකොට ස්කන්ධ මේ ස්වභාවය ආපව ආපව ආපව කඩන ගියම මෙතන තියෙන්නේ චලනමය ස්වභාවයක් විතරයි තියෙන්නේ. චලනය චලනමය ස්වභාවයේ හේතු කොටගෙන අර සියුම් සියුම් අණුපරමාණු එක අවයාකාරයෙන් හැදි හැදි ආපහු ඇවිල්ලි වෙලා මෙතන මේ අර ස්කන්ධ ඇස කියලා කියන ස්වභාවයක් නිර්මාණය වෙනවා. එතකොට මේ ඇස කියන ස්වභාවය නිර්මාණය වුණේ අපිට අතීත හේතුක වර්තමාන ඵලයක්. එතකොට අර ඉස්සෙල්ලා කියුණ අදහසක් ඇත්තටම පෙර පෙර අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන. මේ තුන විඥාන පත්‍ය එහෙමද මම කියන එක මම Eh, eh. අද eh, එනවා එහෙනවනේ එතකොට මේ මේ මෙතන මේ මේක මේක අවිද්‍යාව හේතු වුණ අපි අවිද්‍යාවෙන් ගත්ත නිසා තමයි අපිට අද මේ සලයතන හඩගෙන තියෙන්නේ අපි පෙරදි පෙරදි අපි වැරදි දැක්මක් ගත්තා. ඒකෝට අපි හැමදාම මේ හැම මොහොතකම පෙරදි කියලා කියන්නේ දලුවත් මහත්තයා මෙහෙම ගත්තොත් පෙරදි කියන්නේ පෙරසිත කියලා ගත්තොත් හැම වෙලෙම අපි මේ අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධ සාපේක්ෂතාවයක් මේකේ තියෙනවා. හැම වෙලෙම එකකට එකක් එකට ඈඳුන ස්වභාවයක් තියෙනවා. අපි අර කර්මයට ලැබෙන ආශයෙන් අපි මිය පරලෝ යන එක අපි කියනවා මේ මරණයෙන් මේක කෙලවර වෙලා ඉතින් ඊළඟ භවය අල්ලක් භවයක් හදා ගන්නවා කියලා. අපි ඒක සාමාන්‍ය කතාවක් විදිහට අපි පැත්තකින් තිබ්බොත් මේ ක්ෂණයක් පාසා හටගන්නා වූ මේ චිත්ත වීතිය චිත්ත දැන් මරණාසන්න මොහොතේ සිද්ධ වෙන්නේ අපි ක්ෂණයක් පාසා මේ ක්ෂණයකින් මේ සිත නෙමෙයි ඊළඟ සිතක් හටගන්නවා. මොකද්ද? අපි වැරද්දක් කරගත්තා. අපි රූප උපාදානය කරා, ශබ්ද උපාදානය කරා. අපි සියල් උපාදානය කරලි වෙලා පංච උපාදානස්කන්ධයක් හටගත්තා. ඒ පංච උපාදානස්කන්ධයන් අපි හැපතර ගියා. ඒකේ පංච උපාදානස්කන්ධය අරගෙන ගියපු නිසා තමයි අපිට මේ මේ මේ කතන්දර ටිකට ආයි කතා කරන්න හම් වෙන්නේ. ආයි ඊළඟට ඒ උපාදාන ස්කන්ධ සිතම තමයි දැන් නැවත නැවත නැවත නැවත මේ මම නිර්මාණය කරන්නේ. උපාදානේ නැවත නැවත භවය කියලා කිව්වොත් අපි ඊළඟට ඉපදෙන භවය නැතු ඊළඟ සිත කියලා ගත්තොත් එහෙම ඊළඟ සිත ඊළඟ සිත ඊළඟ සිත කියලා ගත්තොත් එහෙනම් මේක අඛණ්ඩ මහා මේ මහා වේගය මේ ආයතන වලට මේ ස්නායු ආයතනික ක්‍රියාවලියට මේ බාහිරය ඇදී පවතින නිරන්තරයෙන් එතකොට අපිට මේක අර ගිනිවලල්ල ගිනිපෙනෙල්ල කියන එක හරියට වෙන් කරගන්න බැරුව හා සමානවම අපිට මේ ආයතනීය ක්‍රියාවලිය වෙන් කරන්න බෑ මට බෑ දැන් පෙනුනද මට දැන් සද්ද ඇහිලා ඉවරලාද පෙනුනේ මට දැන් ඇහැම දිවස ඔක්කොම වෙනස් වෙනස් වෙලාද පෙනුනේ කියන එකක් එහෙම ගන්න බෑ සමස්තයක් සමස්ත පින්ඩයක් වශයෙන්ම තමයි දැනීම කියලා කියන එක ඇති වෙන්නේ. දැනෙනවා. දැනෙනවා කියලා කියන්නේ මොකද්ද? ධාතු හතරක් විඥාණයෙන් මිශ්‍ර කරගන්න. ධාතු හතරක් විඥාණය ධාතුවක්. මේ මේ පාඨව්‍යාපෝද එතකොට අර මම මුලදී මේක අදහසක් වශයෙන් ඉදිරිපත් කරන හැදුව අතර අර අටවිසි රූප අපි ඉගෙන ගත්ත පාඩමක ඔය අටවිසි රූප කියන කියන එක එකක් එකක් නෑර ඔය 13 වශයෙන් බලලිවෙලා වර්ගීකරණය කළ රූප එක එකක් නෑර භවනාමය ස්වභාවයකින් මේක කඩ කඩ කඩ කඩ කඩ කඩ බලන්න ඒ කඩ කඩ බැලීමෙන් ප්‍රත්‍යක්ෂ ඥානයක් පහළ කරගත්තේ නැත්තම් අපිට හැමදාම කතා කරන විතරමයි දෙන්නේ. ප්‍රත්‍යක්ෂ වුණොත් තමයි අපේ විඥාණය අර අපි වැරදි දැක්මකට හරවන විඥාණයම තමයි අපි මේ හරවන්න උමන වෙන්නේ නිවැරදි පැත්තට. මේ විඥානයේ මායාකාරය අපිට කියනවා රූපය මේක රෝසමල රෝසමල රෝසමල කියලා විඥානය අපිට පුරුදු කරලා තියෙනවා රෝසමලක් කියලා. එහෙනම් ඒ විඥානයටම අපි පුරුදු කරනවා නෑ රෝසමලක් නෙමෙයි උතන තියෙන ශක්තියක්. උතන තියෙන ක්ෂණ ක්ෂණ භංගුරත්‍යයක්. උතන තියෙන අනිත්‍ය ධර්මයක්. ඉතින් ඔය එහෙම ටික කියලා කියන්න නම් අපි ඒක අනිත්‍ය වශයෙන් මේක මේක දහත් වලින් මේක මේ මහා වේගයෙන් මේක ආපහු නිර්මාණය වෙන දෙයක් මිසක මෙතන ඇති දෙයක් නැහැ කියලා කියන එක භාවනා තුළින් දකින්නම වෙනවා. ඒ භාවනාව තුළින් දැකලා විඥාණයට මේක විඥාණයට පිළිගන්න තැනටම ගේන්න වෙනවා. විඥාණය කියලාකොට ඒතර ක්ෂණේ රෝසමල දකින්නකොටම අපිට අර උපාදානයේ පැත්තට නොගින් ක්ෂණයකින්ම වෙන්නේ අර උපාදානයේ තොරව මේක දැනීමක්. එන්නේ වර්ණ මෙතන වම් අර හේතුඵල දැන් ආයතනයක් තිබුණා නම් අපිට දැනීමකින් තොර වෙන්න බෑනේ. අපිට සංඥාකරණය වෙනවා ඒ ටික සිද්ධ වෙනවා. දැන් රහතන් වහන්සේට වුණත් මේ දැනීම කියලා කියන එක අඳුනා ගැනීම කියලා කියන සරතන් වහන්සේටත් තියෙනවා. නමුත් රහතන් වහන්සේගේ ස්වභාවය දැන් අර අපි සාකච්ඡාවට ගත්ත කොටසේ අපි ගත්ත එකක් ගැඹිර පැත්තක් එක පාට ගත්ත කියලා මට හිතුණා. මොකද තණ්හා මාන දිත්‍ති කියලා කියන තුන කැඩෙන්නේ රහත් අරිහත් භාවයේදී. අනාගාමියත් තුලත් මේ තණ්හා මාන දිත්‍ති කියන ටික තමයි තියෙන්නේ. තණ්හා මාන දිත්‍ති කියන තුන සැරිසරන නිසා එයාට රහත් වෙන්න ඒක බිඳිනකන් රහත් වෙන්න බෑ. හොඳයි දැන් අපිට ඇහෙන්නේ අතුම ඇහෙන්නේ. හොඳයි අපි ඒක සාකච්ඡා වෙන ඉස්සර ගෙනියමු. මම යොමු වෙනනම් පද්ම මහත්මියට නැවතවතාවක් පද්ම මහත්මිය ඔබතුමීට පුළුවන් අපිට මේ මතුවෙච්ච ප්‍රශ්න දෙකට පිළිතුරක් දෙන්න. චන්ද්‍ර ප්‍රිස් මහත්මිය ඉස්සෙල්ලම අඳින ගුව ප්‍රායෝගික ආකාරයට ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙටත් අපේ ටිකිල් මහත්මිය මතු කළා වූ ඒ බොහොම වැදගත් කාරණා ගොඩක් මැද්දේ මම නැදින් <laughs> කරන බාධා කළ ප්‍රශ්නයක් ඇහුවා මේ. ඒ ප්‍රශ්නෙටත් පිළිතුරක් දෙන්න සත්‍ය මහත්මිය කියලා. තෙරුවන් සරණයි uh, um, unfortunately මටත් මේ හුඟක් හිම වැටෙන නිසා ගොඩාක් uh, අඩුවෙන් තමයි දේවල් ඇහුනේ ඒක නිසා මේ ප්‍රශ්න මට හරියටම uh, ගන්න බැරි වුණා මට කියා ඔතනදී මම දැක්කා මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් දැන් කියන්නේ මම කියන එක්කෙනා නැතුව අපිට මේ ගමන යන්න බෑ ඒ මම කියන එක්කෙනා තමයි මේ අපිට මේ ලෝකේ හදලා දුන්නේ. අපි ජීවත් වෙන මේ කටුව ඇතුළට ගෙනිහිලා ඉන්න ලෝකේ හදලා දුන්නේ. එයා එයා එයාම යොදවලා තමයි අපි මේ ගමන එයා බෝට්ටුව හැටියට අරගෙන තමයි අපි මේ ගමනේ එතර වෙන්න ඕන. ඒ කියන්නේ දැන් මම අදි දැන් මම කියන එක්කෙනාට කරන්න පුළුවන් බොහොම වැඩ තියෙනවා. ඒ කියන්නේ අදිෂ්ඨාන කරන්න පුළුවන්, තීරණයක් ගන්න පුළුවන් මට. තීරණය ගෙනියන්න පුළුවන් වෙන්නේ මට. එතකොට මේ නිවන දක්වා මේ මම මේ ගමන යනවාමයි කියලා අදිෂ්ඨාන කරගන්නකොට මම අදිෂ්ඨාන කරගන්නකොට මාව එතනට එක්ක යන ගතිය තියෙනවා මෙතන. ඒ අදිෂ්ඨානයේ උඩ අපිට මේ එක එක ප්‍රපංච වගේ දේවල් එන්නේ ඉබේ. ඒක ඒක මම කරන දෙයක් නෙමෙයි. ඒක ඉබේම නැ දේවල්. මට පුළුවන් ඒව නවත්ත ගන්න. ඒක එක කාරණාවක් ඒක. මේ ගමන යන්න ඉතාම අවශ්‍ය වෙන්නේ මේ අපේ ධාතු ආයතන ගැන මේ අද මේ පංච ස්කන්ධ ගැන මනාව අවබෝධයක් තියෙනවා නම් මේ ගමන හරිම පහසුයි කියන එකයි මට හිතෙන්නේ. ඒ මොකද මේ ඔතන හුඟක්ම පැටලිලා තියෙන්නේ මේ අපිට මේ වටාපිට මේ අපි ලෝකයේ ඇතුලේ ඉඳගෙන ඒකෙන් අපිට ලෝකෝත්තර පැත්ත බලන්න යනවා නම් ඒක කවදාවත් කරගන්න බැරි වැඩක්. ලෝකේ අපි පැත්තකින් තියන්න ඕන. අපේ වටේට ඉන්න අපේ නෑදෑ හිතමිතුරු සේරම ගැන වචනයක්වත් හිතන්නේ නැතුව සිහිනකින්වත් හිතන්නේ නැතුව ඒක ඒක සම්පූර්ණයෙන්ම යට කරලා අපි බලන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද කියලා. කියන්නේ ස්කන්ධය කියන්නේ මොකක්ද? ස්කන්ධ විතර නේ තියෙන්නේ. ඔය මේ ධාතු ටික ගියාම ස්කන්ධ ටිකෙන් ඒ පංචමාරයෝනේ ස්කන්ධ කියන්නේ පංච මායය. මේ මායя දීපු ඒවට මේ පංච උපාදාන ස්කන්ධයට ගහන්න බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙනවා ඉන්ද්‍රිය පහක්. ඒකම තවත් තද කරන්න බල පහකින් ඒක තද කරනවා. මම හිතන්නේ මේ සතිඉන්ද්‍රය මේ සද්දා ඉන්ද්‍රය සති ඉන්ද්‍රය සමාධි ඉන්ද්‍රය අන්න එහෙම කියලා තියෙනවා. එතකොට මේ දැන් අනිත් එක අපි ඉස්සර වෙලාම මෙන්න මේ මූලධර්ම වගේ මම කියනවා මූලධර්ම කියලා ඒකට අපි බලමු මොකක්ද උතන තියෙන්නේ කියලා. ඔය මේ ස්කන්ධ පහ ඇතුළම වෙන මොනවයි උතන තියෙන්නේ? කිසි දෙයක් නැහැ නේ. ඉතින් ඒ කියන්නේ සිතක් ඇති වෙනවා, සිතක් නැති වෙනවා. එතකොට අපිට මේ කේවල් දොරවල් අරමේවා තියෙනවා, අපි ඉන්නවා, මම ඉන්නවා, අරයා ඉන්නවා. මේ ඔක්කොම තියෙන්නේ අපිට කියන්නේ කවුද? සිත නේද? මේ සිත අපිට කියන්නේ මේ කය තියෙනවයි කියන්නේ සිත. ගයක් තියෙනවයි කියන්නේ සිත. එතකොට මේ හැම එකක්ම සිතක් විතරයි. වෙන දෙයක් ඔතන නැහැ. එතකොට සිත හැදිලා තියෙන්නේ ස්කන්ධ පහක්. බුදුරජාණන් වහන්සේ කරපු අමාරුම වැඩේ කියන්නේ එකනේ මේ සිත කියන එකත් බෙදලා පෙන්නවා. ඉතින් ඔය ස්කන්ධ පහයි තමයි අපිට මේ ලෝකය මවල පෙන්වන්නේ. මෙන්න මේ ටික හරියට වටහා ගත්තොත් එය මේ කියන්නේ අනිත් එක මේ ඔය දිත්තේ දිත්තමත්නම් කියන තැන මේ අවිද්‍යාව මේ මේ කියන්නේ වෙන තැන නොතිබීම හටගෙන ඉතුරු නැතිවම නැති වෙනවයි කියන තැනක අපි මේ ලෝකයක් මවාගෙන ඉන්න එක ප්‍රපංචයක් බව දැකලා කරන එක තමයි මට හිතෙන්නේ මේ පොඩ්ඩක් ඒ පැත්තට යන මාර්ගයට හේතු වෙන්නේ පෙරවන් සරණයි. පෙරවන් සරණයි පත්මවාදී බොහොම පිං. හොඳයි අපි තෝරාගත් මාතෘකාව කොතරම් වැදගත්ද කියලා අද සාකච්ඡාදී මතුවෙච්ච කාරණා නිසා මම බොහොම හොඳින් තේරුණා මොනතරම් අපි යොමු වෙනවාද මේ නිර්වාණයම යක්ෂ කරගත්තේ තැනකට මේ සාකච්ඡාවන් කියන්නේ ඒ වගේම මේ මේ අවස්ථාවේ මතක් ගන්න ඕනේ මේ මේ කල්යාණ මිත්‍රයින් මේක කියන දේවල් වලින් මම හිතනවා මේ නිහඬ වහන් ඉන්න පිටසත්තා වැඩිපුර ඉන්නේ ඒ අය බොහොම මේ එයාට ප්‍රකාර වෙන්න ඕනේ මේක මොකද මේ බලන්න කතා කරන හැටි මේ කතා කරපු කීප දෙනා මොනතරම් අවබෝධයෙන් දැනුම් මේ මේ සාරිය අඳගත්තේ කල්සන් අඳගත්තේ නෝන්ලා එහෙම නැත්නම් සාරිය අඳගත්ත නෝන්ලා ඒ කතා කරේ පිළිම කතා කල්සන් අඳගත්ත මහපුරු එහෙමනම් මේ මේ සිව් අඳගත්තේ මේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා නෙමෙයි එහෙනම් එහෙනම් මේ අපිටත් පුළුවන් අපිටත් පුළුවන් මටත් පුළුවන් සේන මහත්තයට පුළුවන් උසන් මහත්තයට පුළුවන් නේද රාජිනිට කුමාරිට අපි කාටවත් පුළුවන් කියලා අපිට හිතෙන්න ඕනේ මොකද මේ අපිත් සමග ඉන්න අපි වගේම පවුල් වල ඉන්න කට්ටියත් මේ ධර්මයෙන් ඉස්සර යන බව පේනවා ඒක බොහොම හොඳයි සාදු සාදු කියලා අපි ඒක මේ මේ සතුටු වෙනවා මම දැන් කැමති යොමු වෙන්න තවත් කල්යන මිත්‍රන්ට හොඳයි මම සේන මහත්තයාට දෙන්න කියනවා. පෙරවන් සර්ණයි. ඉතාම වැදගත් කරුණු ගොඩාක් කියුණා. බොහොම ගොඩක් ඉගෙන ගත්තා. අත වශයෙන්ම උද්‍යෝගිකතාව මේක මේ ප්‍රපංච නැති කරලා නැති කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට ක්‍රමයේ හැටියට සාමනවාසත් කිව්වේ යෝනිසෝ මනස්කාරය කියන එකයි ඒ කියන්නේ මම හිතන්නේ මනස්කාරය කියන්නේ තමුන්ගේ හිතේ මතුවෙන ධර්ම ගැන මොකද මතුවෙන ස්ථානේ බලන එක කියන එකයි මට තේරෙන්නේ. ඒ කියන්නේ මට හිතෙන්නේ දැන් අපිට ලෝභයක් ආවද, ද්වේෂයක් ආවද මොකද්ද ඇවිල්ලා තියෙන්නේ කියලා ධර්මයේ බලාගෙන හිටියාම ඒකෙන් ප්‍රපංචයක් නැති වෙනවා කියන ඒ අදහසයි මට තේරුනේ. මේ යෝනිසෝ මනස්කාරයෙන් ප්‍රපඤ්ඤා තිබෙනවා කියන එක. ඒ වගේම දැන් තව ගොඩක් අදහස් එක එක ගොඩක් අදහස් කිව්වා ධාතු මනස්කාරයේ විදිහ ගොඩක් අදහස් තියෙනවා. දැන් දැන් ප්‍රැක්ටිකලි කරනකොට දැන් දැන් භාවනාවකදී නම් කරන්න පුළුවන් වෙන්න පුළුවන් මොකද භාවනාවකදී අපි එකතන වාඩි වෙලා SPA ගෙමින් ඉඳලා දැන් වාහනයක් එලෝගද ඩ්‍රයිව් කරනකොට එහෙම මේක කරන්න කොහොමද කියන එකක් මට මතුවෙන කවුරු හරි කරත් උදව්වක් කරනවා නම් බොහොම පිං මට අදහසක් තියෙනවා දැන් දැන් මෛත්‍රී චේතනාව තියෙනවා නම් එතෙන්දී මේ ප්‍රපංචයක් නැද්ද කියන එක උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් මම කාට හරි මේ මේ ධර්ම ගැන කියන්න හැදුවොත් අපි මෙහෙම තියනවා කියලා මගේ යාළුවෙකුට අපිටම ලංකාවේ ඉන්න කෙනෙකුට කියලා. එතකොට එයා නිකන් ඒක නොසලකා හරින්න පුළුවන්. ඉතින් ඒ මම ඒ කිව්වේ මෛත්‍රී සහගත සිතකින් නම් එයා කිව්වොත් මොකක් හරි වචනයක් ඒකට මගේ සිතේ කිසිම තරහක් ඇති වෙන්නේ නැහැ. නමුත් මම කිව්වේ මෛත්‍රී සහගත නැතුව මට උගන්වන්න අදහසින් නම් මට අතවසේ මෙතෙන්දී මතුවෙනවා තරහක්. හරි දේශ සිතවිල්ලක් හරි නොරසම් සිතවිල්ලක් මතුවෙනවාමයි මම කියන අදහස මම කියන මූලික කියන්නේ යෝනිසෝමස්කාරය වගේ තමයි මගේ කීමේ මූලික දේ උගන්නන પરමාර්ථය නම් අනිත් එක්කනට මගේ අදහස් කියන પરමාර්ථය නම් එතකොට මට ඒක ඒක වෙනවා. නමුත් මෛත්‍රී සිතෙන් කියනවා නම් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ වගේ දේ මෛත්‍රියත් මෙතනට පාවිච්චිට ගන්න පුළුවන්ද මේ ප්‍රපංච නැති කරගන්න. ඒක ගැන මම දැනගන්න කැමතියි. ඊතරවල සර්ණයි. තේරුවන් සරණයි මහත්මයා මේ මෛත්‍රී සහගත සිත අපි ප්‍රපංචයක් නොවෙනවද කියලා වෙලා අපි ගන්න එහෙම ගත්තොත් එම සිතක් කියලා කියලා කියන තැන සිතක් හටගන්නකොට ප්‍රපංචයක්මයි එතන තියෙන්නේ කියලා මම දකිනවා සිතක් කියලා කිව්වොත් ප්‍රපංචයක්මයි එතන තියෙන්නේ අපි නිර්වාණය කියලා කියන පැත්තට ගියොත් එහෙම සිතකින් තොර පැත්තක් නේ තියෙන්නේ එතකොට මේ මම මම හේතු වෙන්නේ දැන් මේ සියල්ල සකස් වෙන්නේ මම කාට හරි යම්මක් කියන්න හදනවා කියන තැන තියෙන්නේ මම මම මම මූලික කොටගෙන තමයි මේ කියන්න හදනවා කියලා කියන එක එන්නේ. ඒකට මෛත්‍රී සහගත සිතින්ද, ද්වේෂ සහගත සිතින්ද, මෝහසහගත කියන්නේ කවර සිතකින් හරි කර අපි කතා කරනකොට අපි හොඳට විග්‍රහ කරලා බැලුවොත් හොඳට සියුම්ම මේ ඇතුළට ගිහිල්ලා බැලුවොත් මේ මම නෙමෙයි කරන්න හදනවා කියලා හිතෙන හිතවිල්ල තියෙන්නේ. මේ ප්‍රපංච කරන්නේ මේ මම ආයනේ. ඒකෝර මමෙක් කොහෙද ඉන්නේ කියලා දැන් අපි කඩනකොට අපි භාවනාවක තුලින් බලනකොට මේ මම කියන එකක් තියෙනවද කියන එක බලන එක තමයි අපි මූලික වශයෙන් කරන්නේ. මෛත්‍රිය හොඳයි. මෛත්‍රිය කරන කරකොට අපි තව කෙනෙක් කෙරෙහි චේතෝ මුක්තිය පහල කරනවා. ඉතින් ඒ ඒ සියල්ල තියෙන්නේ මේ හේතුඵල ධර්මතාවයේ තුල ඒ කියන්නේ නිර්වාණය මේ මෙහා පැත්තේ ටික තුල. එතකොට අපි අර පැත්තට ගමන් කරනවා නම් අපි ඇත්තටම යමක් තියෙන වද, මමෙක් ඉන්න වද, මේ මෙහෙම දෙයක් සංඥාවක් අපි සංඥාකරණයක් කරනවා එහෙම දේවල් තියෙනවද මේ වගේ ප්‍රශ්න අපි තුලින් මෙතනින් අහන්න ඕනේ මේ මේ මම මම කියලා කියන වචනේ මම ප්‍රකාශයක් කරන වතාවක් ගානේ මේ මම කොහෙද ඉන්නේ එහෙමනම් මේ මට කඩලා දැල්ලා කොහෙද මේ මම ඉන්න තැන රඳිලා ඉන්න තැන කොතනද කියලා හොයන්න පුළුවන් වුණොත් මම හොයා අල්ලගන්න පුළුවන් වුණොත් මම හොයා ගන්න පුළුවන් වුණොත් එහෙම එහෙම හොයන්න බැරි බව හොයාගන්න අපේ මහත්තුරු මේ අපිට තේරෙන්න වෙනවා අපි මෙතන මම කියලා කියන එක හොයා එහෙම ක්ෂණ සිතුවිල්ලක් පමණමයි කියලා කියන. ඒකට මේ හිතේ ක්‍රියාවලියක්මයි මෙතන මේ තියෙන්නේ. ධාතු අතර විඥානයයි මිශ්‍ර වෙන හැම වෙලෙම හිතක් උපදිනවා. හිතක් උපදින්න නම් මේ ආයතන ටික ඕනෙමයි. ආයතනකින් තොරව හිතක් උපදින්නේ. අපි නිවන් දකින්නවා කියලා කියනකොට මේ ආයතනක ක්‍රියාවලියම ඉවර ඉවර කරනවා. නැවත ආයෙ හට ගන්නෙ නෑ. නැවත නැවත මේ භවය ඉතින් එහාට හටගන්නේ මොකද සලායතන පච්චා පස්සෝ පස්ස පච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව ඉතින් උතනින් ওই ওই ජාති ජරා මරණ ඒවට යන්නේ නෑනේ අපි එතකොට අපි හරියට අවබෝධයක් මේ මම කඩාගන්නේ අපි සෝවන් ඵලය කියලා ගත්තොත් එහෙම අපි සෝවන් ඵලය කියන තැන මූලික වශයෙන්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබත පරාමස් සක්කාය දිට්ඨි කියන සෝකාය මේ මගේ කියන මම මමත්වය එතන මම කි මම මගේ මට කියන මේ හැඟීම අපි ගැඹුරෙන් එතනට එනවා අවබෝධයක්. ගැඹුරු අවබෝධයක්ම එනවා මමෙක් නැහැ කියන එක. ඒකට මමෙක් නැහැ කියලා ගැඹුරින් අවබෝධයක් එන්න නම් මමෙක් නැහැ කියලා දකින තුරු මේ විඥානයේ මම මායාකාරය මම මගේ මට කියන එක මයි හැම වෙලෙම දෙන්නේ. උපදින හැම සිතක්ම මම මේ මම මමායනෙමයි හටගන්නේ. හොඳින්ම අර අර ඉස්සර මහත්මයා කිව්වා හරීම විශිෂ්ටයි. මේ මගෙන් මම කියන්නේ මේක උපදින හිත පරිබාහිර ලෝකයේ ගන්න කිසිම වැඩක් නැහැ. අපි ඒක තමයි අපි ලෝකේ අර කඩලා කඩලා ධාතු වලින් බල්ලිවිලා විශ්වේද ගහතාරිකා ගම්ම ගංගායරදොල අම්මා තාත්තා දුව පුතා සමස්තය අපිට බාහිර කියලා කියනක රූප රූප වලට කඩලා කඩලා ඒවා රූප කියලා ගත්තොත් එහෙම ධාතු හතරක් විතරමයි කියන සමස්ත නිගමනයකට මේ විඥානය තුලින්ම මේ අපි තහවුරු වෙනවා. ඒක ඒක තමයි ඥාන පහල කර ගන්නවා කියලා කියන්නේ ඥානයක් පහළ වෙන පස්සේ ඒක වෙනස් වෙන්නේ ආයි. ධාතු හතරක් පමණමයි කියන දැනීම කිසිම දෙයක් නොකැඩෙන මට්ටමට අපි භාවනාව තුළින් ලබා ගත්තොත් එහෙම මෙච්චරයි මේකේ තියෙන්නේ. එහෙනම් ධාතුවක් කියන්නේ ශක්තිය, වේගය, චලනය, අසමතුලිත භාවය, අනිත්‍ය. අනිත්‍ය. අනිත්‍ය හේතුවෙන් තමයි නිවිදත්තේ හටගන්නේ. අනිත්‍ය නැත්තම් විවිධත්වයක් නැහැ. අනිත්‍ය හේතුෙන්මයි මේ විවිධ වර්ණ ගන්ධ රස යෝජාවලියක් හටගන්නේම මේ අනිත්‍ය හේතු මේ චලනයේ හේතුෙන්මයි හටගන්නේ. එතකොට මේක මේක ගන්න මේ සිද්ධ වෙන ක්‍රියාවලිය බලනකොට මමෙත් නැතුව මගෙන් මගෙන් තොරව ක්‍රියාවලියක් විදිහට මේක පැත්තක ඉඳලා නිරීක්ෂකෙක්. මේ සිද්ධ වෙන ආයතන ටිකක් දැන් තියෙනවා. මේ මේ සිද්ධ වෙන ක්‍රියාවලියක් ආයතනික ලැබුණාන් පස්සේ වර්ග කර කර බලන්න. එහෙම මේ එහෙම හිතන්න බෑ. මොකද මේකට පෙර කුසල කුසල ශක්තියන්ගේ බලයෙන් අනිවාර්යයෙන්ම මේකට අරමුණු ඇදී පවතිනවා. මේ වර්ණ ගන්ධ රස ඕජා ඉලවරක් නැතුව මේකට අපිට මේ එනවා මේ ධාතු හතරේ නිර්මාණය වෙන ලෝකය. වර්ණ ගන්ධ රස ඕජා කියලා කිව්වොත් එන්න ධාතු හතරේ සම්මිශ්‍රණ හේතුවෙන් ලැබෙන ඵල ධර්ම තමයි වර්ණ ගන්ධ රස ඕජා. ඒක හැබැයි වර්ණ ගන්ධ රස ඕජා බවට පත් වෙන්න නම් විඥානයක් තියෙන්න ඕනේ. විඥානයක් නොතිබ්බොත් සමස්ත සමස්තයේ තියෙන්නේ මේ චලනයක් පමණමයි. ඒ කියන්නේ අනිත්‍ය ධර්මතාවයක් පමණමයි. අනිත් සත්‍යක්ම තමයි ලෝ සමස්තයම සියතිලා තියෙන. ඒකට සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා බුදු පියාණන් වහන්සේ කියන සංස්කරණය වෙන හැම දෙයක්ම අනිත්‍යයි. අනිත්‍ය. අනිත්‍ය හේතුවෙම තමයි හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ. අර මේක ප්‍රායෝගිකව මේක අර දැන් ධාතු මනසිකාරයෙන් වගේ ප්‍රායෝගිකව බලනකොට අර එහෙම ගැඹුරු භාවනාවක් තුළට ගිහපුවාම එතකොට අපිට අර මම ආයනය මම කියන සංකල්පය මේ කඩලා ගන්න කැඩෙන වෙලාවක් තියෙනවා. ඒකට මම සංකල්පයේ කැඩුනන් පස්සේ හැබැයි මගෙන් තොර වෙන්නේ නැහැ. මම අවබෝධ ගැඹුරු අවබෝධයකට යනවා මේ මම කියලා කියන එක මායාවක් බොරුවක් මේ එහෙම සක්කාය දිට්ඨිය රතන කැඩෙනවා කියලා කියන එකේ අර්ථයක් තියෙනවා මම මම කියන තැන අපි තේරුම් ගන්නවා එතකොට කිසිම ආකාරයකින් ඒ පුජ්‍යල సంతානයේ තණ්හාව උපදිනවා තණ්හාවෙන් අල්ලන්න යනවා ලෝක ස්වභාවය තුල වාසය කරන්න යනවා නම් සියුම් හැඟීම් හැමත හැම වෙලේම අර ඇතුලෙන් දෙනවා අන්න දෙනවා නෑ ඕක බොරුවක් නෑ ඕක බොරුවක් කියන තැනට එන්න ඕනේ ඒ තැනට එන්න නම් මේ විඥානය ධාතු හතරයි මිශ්‍ර කරලා සිද්ධ වෙන මේ ක්‍රියාවලිය නිරීක්ෂණය කරලා ගැඹුරු අවබෝධයකට ආයුතුමයි එහෙම ඒක ක්‍රමයක් ඒක ඉතින් තව තව ක්‍රම ඇති විවිධ විවිධ ක්‍රම වලින් මේකට යන්න පුළුවන්. මම දැන් මේ මේ මේ පුජ්‍යර සංසානයේ එක ස්වභාවයක් මේ කඩලා කඩලා කඩලා ගිහිල්ලා ආපහු මෙතන දෙයක් නැහැ කියන ගැඹුරු අවබෝධයක් තුලින් ඊට පස්සේ එහෙමනම් මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද කියලා ආපහු මේ ත්‍රිලක්ෂණයට මේ හේතුඵල ධර්මයන්ට ඊට පස්සේ මේ චතුරාර්ය සත්‍යයට ඒ ආකාරයෙන් ඒව ආපහු ඒව දම දම බලන්න විදර්ශනා කරන්න පුරුදු වීම තුළින් අපිට නිවනක් හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙම එහෙම හොයාගන්න ඒ අතරතුරට ඒ නිවන හොයාගන්න යන ගමනට හේතුපාදක වෙන කුසල ධර්මතා විදිහට මෛත්‍රිය වැඩි වීම අර අපේ ශක්තිය අපි තුල ජනනය වෙන්න එපා ශක්තිය අපිට අකුසලයට අපිට කිසිම ශක්තියක් නැතුව අපිට අකුසලයටමයි බර බර හිටියේ නමුත් කුසල කරනකොට අපි තියෙන අපි ළඟ තියෙන හොඳම දෙයක් කාට හරි දෙන්න තියෙනවා නම් අපිට පුළුවන් ද කියලා බලන්න හොඳම දේ දෙන්න හොඳම දේ දෙන්න පුළුවන්කම ඇති කරගන්න තාක්කල් එතකොට අපේ හිතේ අර ලෝභ මූල සිත කොහොමද අපි කඩාගන්නේ? අර කෙලෙස් කඩමින් ඒ කෙලෙස් කඩා ගනිමින් තමයි මේ ක්‍රියාවලිය කරන්න ඕනේ. එතකොට තමයි අපිට මහා කුසල අපිට රැස් කර ගන්න වෙන්නේ. අපි ශක්තියතා ස්කිල්ස් අපි ළඟ ගොඩනගා ගන්න පුළුවන් මේ මේ පුළුවන් වෙන්නේ. ඒ ශක්තියතා තුලින් ඒ අපි ළඟ කෙලෙස් එක එක පැත්තකින් ප්‍රහාණය වෙනවා. එක පැත්තකින් කෙලෙස් අපි ළඟින් දුර වෙනවා. දුර වෙනකොට අර ධර්මතාවය මතු කරලා ගන්න පුළුවන්. එතකොට අපිට විදර්ශනය කරන්න පුළුවන් වෙනවා. අපි චිත්ත සමාධිය ඇති කර ගන්න පුළුවන් වෙනවා. බොජ්ජංග ධර්ම දියුණු වෙනවා. ඉතින් අපිට ඒ ශක්තියතා ගොඩනගා ගන්න පුළුවන් පරිබාහිර කටයුතු වලින් අපි අර අර මහා කුසල රැස් කර ගැනීම අපිට කරගන්න සිද්ධ වෙනකොට ඒ කිසි ප්‍රශ්නයක් නෑ අනිවාර්යෙන් කළ යුතුයි. මොකද රෝග ද්වේෂ මෝහ කඩා ගන්න නම් අපි ඒක අලෝභ ද්වේෂ ආමෝහ බවට පත් කරගන්න ඒ සිතුවිලි ගොඩනගා ගන්න මේ ගැඹුරු විදර්ශනයට යන්න ඒ විදිහට කරන්න අනුපිළිවෙලින් ආයුතු ගමනක් නේ මේක. අනුපිළිවෙලින් එන්න ඕනේ වෙනකොට අපි මහා කුසල රැස් කරගන්න ඕනේ. ඒ කුසලයන්ගෙන් පහළ ප්‍රභාසර හිත අපිට උපකාර වෙනවා නිරන්තරයෙන්ම භාවනාමය කුසල කුසලයට භාවනාමයනේ ගැඹුරුම ලැබෙන මහා ප්‍රතිඵල ලැබෙන තැන භාවනාමය කුසල කුසලමනේ ඉතින් ඒක නිසා මේක දියුණු කරගන්න පුළුවන් විදිහට ගැඹුරින් එක දෙයක් දැන් පටිකුල භාවනාවෙන් නම් ගැඹුරින් මේක පිළිකුල දනවන විදිහටම මේ කය දිහා බලලා අට්ටික සංඥාවෙන් නම් මේක අට අටකට ගොඩක් පමණමයි කියන සංඥාවට බහැලා ඒක මොකක් හරි දෙයකින් ක්‍රමයකින් ප්‍රගුණ කරන පැත්තකින් හැබැයි විඥාණයට මේක තහවුරු වෙනතුරු මේක කොතෙක් කල් හරි භාවනා කරලා පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා ලැබෙන එක ක්‍රමයකින් තමයි මේ <laughs> දකින්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම මේ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි. <laughs> සාදු සාදු බොහොම පිං හොඳයි මම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට යොමු වෙනවා දැන් කට්ටිය මම හිතන්නේ බොහොම දෙකින් යන්න බලාගෙන ඉන්න වෙලාවත් හරි නිසා අද දවස් අප සාකච්ඡාව නිමා කරමු ජයන්ත මහත්මයා මම ඔබතුමාට යොමු වෙනවානේ මකන්න පෙර මේ මතුවෙච්ච කාරණා පිළිබඳව ඔබතුමාගේ අදහසක් ඉදපත් කළා සංස්කෘතකදීට අපිට අපි සාකච්ඡාව නිමා කරන්න පුළුවන් මම පෞද්ගලිකව විශ්වාස කරනවා ඉතාමත් හොඳ සාකච්ඡාවක් වුණා විශේෂ විස්තෘතිය පුදු කරන්න ඕනේ පද්ම මහත්මියටත් ටිකිරි මහත්මියට ඉතාමත්ම හොඳ උපකාරයක් වුණා ඔබ දෙපළ අද දවසේදී ගෞතම ස්වාමීන් වහන්සේගේ සම්බන්ධ වීමත් මහත් වාසියක් වුණා. හෙට නෙවෙයි අනිද්දා දවසේ සාකච්ඡාවටත් ස්වාමීන් වහන්සේ නමක් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. පූජ්‍යපාද දිනාලංකර ස්වාමීන් වහන්සේ හෝ දීගන් සුබතුන් ස්වාමීන් වහන්සේ බලමු දිනාලංකර හම්බ සම්බන්ධ කරලා වෙයිද කියලා. එහෙම බැරි වුණොත් ඒ මේ ආකාර සාකච්ඡාවට සඳහා මාතෘකාවක් ඇතුළේ ජයන්ත මහත්මයා මට හිතුණා යෝජනා කරන්න වදුපින්ඩක සූත්‍රයෙන් උපුටාගත් කොටස් අපිට අද සාකච්ඡාවට පෝෂණය කරගන්න පුළුවන් විදිහට යොදා ගන්න කියලා. ඒක මම අදහසක් ඇතුළත යෝජනා කරනවා. දැන් මහත්මයා දෙන්නෙන් නම් අද සාකච්ඡාව නිමා කරන්න. හොඳයි. තිරුවන් සරණයි දරුවත් මහත්මයා තිරුවන් සරණයි හැමෝටම මම හිතන අදත් අපිට හොඳ සාකච්ඡාවක් පවත්වන්න ලැබුණා. ඒ වගේම පූජ්‍යපාද දීකන සුගත වංශ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මම හිතන්නේ අභිධර්මානුකූලව ගොඩක් දේවල් පැහැදිලි කරලා ප්‍රශ්න निराකරණය කරලා දුන්නා අපිට. උන්වහන්සේ මතක් කරපු දෙයක් තමයි අපි ප්‍රපංච කියන එක තමයි හොඳ පැත්තටත් අපි යොදාගන්නේ කියලා. ඒ ප්‍රපංච නිසාම තමයි අපි කුසල් පැත්තටත් යන්නේ කියලා. ඉතින් ඒකත් අපි මතක තියාගමු ප්‍රපංච කියන තරම්ම නරක නැහැ කියන එකයි. නමුත් මම සුළු වශයෙන් මදුපින්ඩික සූත්‍රය ගැන සඳහන් කරන්නත් හිතපු හින්දා මම සඳහන් කරනවා මම හිතන්නේ ලැබෙන සාකච්ඡාවල මේකෙන් බාධාවක් වෙනවා කියලා. මෙතන කියන්නේ ප්‍රපංචය ඇති වෙනවා. නමුත් ඒ ගැන අර අභිනන්දනය කරලා අභිවදනය කරලා ඒකේ බැසගත්තේ නැත්නම් ඒකෙන් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකම තමයි එහෙම මේ බැස නොගැනීමෙන් ඒකේ හොඳ නොකීමෙන් ඒ ආදී වශයෙන් තමයි අභිනන්දනය නොකිරීමෙන් තමයි මේ අනුශේධ ධර්ම සියල්ල නැති වෙන්නේ කියලා. ඉතින් ඒ කියන්නේ ප්‍රපංචය ඇති වුණා කියන එක මේ ප්‍රශ්නේ අර ස්වාමීන් වහන්සේත් මතක් කරා වගේ යෝනිසෝ මනසිකාරය කියන එක එතනට යොදා ගන්න තරම් අපි දක්ෂ වුණොත් ඒ ප්‍රපංච වලින් ලොකු පාඩුවක් වෙන්නේ නැහැ කියන එකත් ඒ වගේ මතක් කරනවා. ඉතින් මම හිතනවා ප්‍රශ්නයක් වශයෙන් ඇහුවා චන්ද්‍ර පීරිස් මහත්මිය අර මේ නාට්‍යයක් බැලීම ගැන ඇත්තටම මමත් බැලුවා ගෞතම සම්බුද්ධ කියන නාට්‍ය බොහොම ප්‍රියමනාපු ගතියකින් බැලුවා ඒකෙන් මම විශේෂයෙන් එක එක චරිත ගැන අපි අහලා නොතිබිත් චරිත ගැන ගොඩාක් දැනගත්තා බුද්ධ චරිතය ගැනත් සෑහෙන අවබෝධයකට ආවා. ඒවා ඒ වගේම මට මතක් වුණා ඉස්සර කාලේ හතර පෙරළිය කියලා චිත්‍රපටයක් ලංකාවේ පෙන්නපු කාලේ මම හිතනවා අපේ සීයලා චිලා හැමත් නැත්නම් වැඩිහිටි පරම්පරාව චිත්‍රපටි වලට දැක්වේ පුදුම විරෝධතාවයක්. ඒ කියන්නේ ළමයි බලන ළමයි චිත්‍රපටි බලන්න යනකොට දැඩි විරෝධතාවයක් දැක්වේ. නමුත් ඒ හතර පෙරළිය වගේ චිත්‍රපටය ආපුවම මේ අපේ ආචිලා සීයලා පවා ඒව නරඹන්න ගියා. ඉතින් ඒකට හේතුව තමයි සමහරලාට ඔය ඉන්දියාවේ ගම්බදිව සිද්ධාස්ථාන පෙන්නනවා කියන අදහසින් අරඹන්න ගියා. ඉතින් ඔබතුමී කිව්වා වගේ කාමාශ්‍රවේ කියන එක ඒ විදිහට බලපාන බව පේනවා. ඒ අපිට යම් කිසි කාමයක් තියෙනවා ඇති වෙනවා. නමුත් සාමාන්‍යයෙන් විහිළු විහිළු චිත්‍රපටයක් එහෙමත් නැත්නම් කාමයේ අවස්සන චිත්‍රපටයකට වඩා අපිට සාපේක්ෂ වශයෙන් අපිට හිතෙනවා ඒ වගේ දෙයක් නැරඹීමෙන් තමන්ගේ කාම පැත්ත තිබුණා. ඒකෙන් වෙන හානිය අඩුයි බවක් තමයි මට නම් තේරෙන්නේ. කොහොම නමුත් ඒක ගැන සිතා බැලිය යුතු දෙයක් කියලා හිතනවා. කොහොම නමුත් අද සාකච්ඡාවට සහභාගී වූ හැමදෙනෙක්ම හොඳ අදහස් ප්‍රකාශ කළා. ඉතින් අපි ඒක ඉතාමත් මගේ කරලා සැලකනවා. මේ විදිහට මාතෘකා මතු කරලා අපි හැමෝම මේ වගේ සාකච්ඡා මණ්ඩපයට ගෙනෙන දරුවත් මහත්මයාට ඉතාම පිං මේ වගේ වැඩසටහනක් නවත්වලත් වියත් කරනවට හැමදාම ඉතින් ඒ අතම අපි නැවතත් ලබන සිකුරාදා නැවතත් එකතු වීමේ බලාපොරොත්තුෙන් අපි සමගන්නවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාකච්ඡාව හැකිනම් කවන්ට දස දහම් රේඩියෝ මගින් ප්‍රචාරය කරනවා නම් බොහොම පිං දලත් මහත්තයා හරි ප්‍රයෝජනවත් සාකච්ඡාව හොඳයි හොඳයි මම ඉන්නේ කරන්න අද සාකච්ඡාව මේ මේ මේ සාකච්ඡාවන් යන දේවල් මම රෙකෝඩ් කරලා සමහර දා ජයන්ත මාත රෙකෝඩ් කරා මට දෙනවා කොහොම සමහර දුන්නෙත් නෑ වයින්නත් ඕනෑට මේ ඒවා ලැබුණම මේ මම අපේ Facebook සයිට් එකක් තියෙනවා ඒකෙත් දාන්නම් කට්ටියට දාන්න පුළුවන් නේද? ඔය සමහර මේ වගේ කල්ලාගෙන මිස සාකච්ඡා වෙදික දාන්න නැතු ඉන්නවා. මම මේකේ ස්වර්ණවාසයට සම්බන්ධ වෙච්ච නිසා අපි මේවා දාමු. හොඳයි. හොඳයි. හොඳයි. ඒක තමයි. තෙරුවන් සරණයි හැම දිනටම. තෙරුවන් සරණයි සියලු දිනටම. de lanzarnos. ¿sí?